අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම සාකච්ඡාවකට නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරේ පටන් ගන්න විදියට අති ගෞරවනීය ධම්මජීව ස්වාමින් වහන්සේන් අවසරයි පළවෙනි ප්‍රශ්නේ මෙසේය ගෞරවීය ගෞරවනීය ස්වාමින් වහන්සේ පළවෙනි කොටස සක්මන් භාවනාව ඉඳගෙන සිටීමෙන් කරන භාවනාව මෙන්ම වැදගත් බව පෙනේයි. කෙනෙක් වේගවත්ව ගමන් කරන අතර කෙනෙක් සාමාන්‍ය ලෙස ගමන් කරයි. මින් අදහස් කරන්නේ ගමනේ වේගය හෝ සාමාන්‍ය බව නොව ගමන තුල හිත පිහිටුවා ගැනීමද. ඔව් ඔව්. ඔව් කිව්වම හරියට. <laughs> දෙවැනි ප්‍රශ්නය දෙවැනි කොටස මෙම ක්‍රම දෙකම මම නිරීක්ෂණය කර බැලුවෙමි. මම මේ ලෙස කර බැලුවෙමි. ඔබ වහන්සේ වඩා උචිත කුමක්දයි පවසනු මැනව. එක මුල ස්ටෙප් එක සක්මන ආරම්භයේ තමා හිටගෙන සිටන බව ප්‍රත්‍යක්ෂයෙන් දැනගනි. දෙවැනි ස්ටෙප් එක දෙනෙත් පොළොව දෙසට යොමු කරගනි. තුන්වෙනි ස්ටෙප් එක වම හෝ දකුණ පාදය ABCD කියලා හතරක් තියෙනවා. ඒ ඔසවයි B ඉදිරියට ගෙන යමි C බිම තබමි D පොළවට තද කරමි මෙලෙස දෙපායෙම ක්‍රියාකාරීත්වය පැහැදිලිව මනසිකාර වෙයි ගමන ඊතා හෙමින් වුවත් පද හතරක ගීතයක්සේ අර ABCD ගීතයක්සේ එකට බැඳී ඇත මෙම ආකාරය too much ගොඩක් වැඩි ගියා සිතනවාද තෙරුවන් සරණයි කොහොම හරි තමන්ට සතිය පිහිටන ක්‍රමී වැදගත් වෙන්නේ පීවර ගන්න හෝ ඉලක්කම් ගන්න හෝ සමීකරණ මොකක්වත් නැහැ. කොයි ක්‍රමයෙන්ද වැඩි සත්‍ය පිහිටන්නේ? කොට වේලාවක් සත්‍ය පිහිටවන්න පුළුවන් ඒ ක්‍රමයේ කරන්න. දෙවැනි ප්‍රශ්නය ස්වාමින් වහන්සේ පළවෙනි කොටස පර්යංක භාවනාව කරන විට ටික වේලාවකින් කකුල් වල පොළවට තද වී ඇති තැනකින් වේදනාවක් ඇතිවේ. තරමක් දුරට ඉවසාගෙන සිටී සිට තවත් අපහසු වූ විට ඉරියව්ව වෙනස් කරමි. මෙය දිගටම සිදුවේ. දත් පිටිකාගෙන මේ වේදනාව තව ටිකක් ඉවසා සිටීමට පුළුවන් යයි සිතේ. එහෙත් එවිට මෙතෙක් පැවති සංසුන් සිත නැති වී මරාගෙන මැරෙන දැඩි සිතක් ඇතිවේ. එවැනි සිතකින් භාවනා කළ හැකිද? එය කිරීම සුදුසුද? මේ අවස්ථා දෙකේදීම කොයි එකත් කොයි එකේ තමන් කරන මූලික භාවනාවට නැත්නම් මේකේ ලියලවත් නැහැ මොකද්ද භාවනාව කියලා. කරදර ටික ගැන විතරයි ලියලා තියෙන තමන් කරන ආනාපානෙන ආනාපානෙත් එක අසුරපවත් ගන්න පුළුවන් නම් ඒ තාක්කල් මරාගෙන මරනකොට ප්‍රශ්නයක් නැහැ. ඒක අසුරපවත් ගන්න බැරි මට්ටමේ තමයි අපි භාවනා කරනවා කියලා කියන්නේ. ඒක නිසා තමන් ඉන්නේ ඉරියව්වට හෝ ආනාපානෙට අසුරපවත් ගන්න පුළුවන් නම් නැවත නැවත හිත ආශ්‍රය තියාගන්න පුළුවන් නම් ඒ අතරමැද කොයි එකක් කර කර බලන්න ඕනේ අපිට කොච්චරක් ඉවසන්න පුළුවන්ද කොච්චරක් හරහා බලන්න පුළුවන්ද කොච්චරක් විනිවිද බලන්න පුළුවන්ද දෙවැනි කොටස පරියංක භාවනාවේදී හුස්ම රැල්ල නැති වීගෙන යන විට නොයෙක් රූප පෙනෙන්නට විය. ඒ ගැන නොසිතා මම දැන් මෙතන සහ හුස්ම ගැනීම හෙලීම ගැන මෙනෙහි කළෙමි. මුහුණ මధుරවන් කන්නට විය. ඉවසා සිටියෙමි. කකුලක තද වේදනාවක් ඇති විය. ඉවසා සිටියේද එය එන්න එන්නම වැඩි විය. දත් මිටි කාගෙන ඉවසා සිටියෙමි. හිසම වෙවුලන්නට විය. මෙතනින් එහාට යෑමට දැඩි ධෛර්යයක් අවශ්‍ය බවත් වේදනාව එන්නේ ඊට මාව සූදානම් කිරීමට බවත් සිතා තවත් ඉවසා සිටියෙමි. පරාජය බාර ගැනීමට සූදානම් නැති බව අදිෂ්ඨාන කර දුක අවසන් වන්නේ සැපයෙන් බවත් සිතුවෙමි. හුස්ම වදින තැන නොදැනුණත් ඒ ගැන දිගටම සතියෙන් සිටීමට උත්සාහ කළෙමි. වේදනාව අඩුවක් නොවිය. මා කරන දේ හරිද යන්න සැකයක් මතුවු නිසාත් වේදනාව ඉවසීම ඉතා අපහසු වූ නිසාත් ඉරියව්ව වෙනස් කෙරෙමි. රූප නතර වී හුස්ම ගැනීම යන්තමින් දැනෙනටවත් නැවත නතර වෙන්නත් විය. කිසිවක් නොදැනෙන විටත් හුස්ම ගන්නා බව හොඳින් වැටහේ. සතියේ බිඳයයි සිතුන නිසා මා දැන් මෙතන සහ හුස්ම ගන්න බව හා හෙළන බව මෙනෙහි කළෙමි. කිසිවක්ම නොකර සිට සිටීම යනු ඒ බවත් මෙනෙහි නොකිරීමද කිසිවක් නොකර සිටීම යනු ඒ බවත් මෙනෙහි කිරීම මෙනෙහි නොකිරීමද අන්තිම වාක්‍ය විතරක් තේරෙන්නේ නැහැ අනිත් එක නම් ෂෝක් එකට ලියවිලා තියෙනවා මේ විදිහට කරන්න එක පරිහාකයකදී ගොඩාක් වෙනසක් ගොඩක් දිනුවක් බලාපොරොත්තු වෙන්න එපා. මේක තමන්න පුළුවන් ප්‍රදේශයේ ඉවසගෙන යනකොට අපි දන්නේම නැතුව වෙනදා ඉවස ගන්න බැරි වේදනාවල් හරහා වෙන කරදර හරහා ය아가න්න පුළුවන් ගතියක් එනවා. ඒ නිසා නිතරම මොන කරදරේ මොන බාධාව ආවත් තමන්ගේ මූල කර්මස්ථානට සම්බන්ධය පවත්වා ගන්න පුළුවන් බව නැත්නම් මූල කර්මස්ථානට හිත ගන්න මට පුළුවන් හැකියාව තියෙනවා කියන විශ්වාසය තියෙනවා නම් ඒ තාකල් භාවනාදී උනේ. ඒ නිසා ඒ බුදුම ස්වාමීන් වහන්සේලා කියන්නේ තමන්ට මූල කර්මස්ථානෙත් එක ඇසුර කොයි විදියකින් හෝ මොන දෙකින්මට මට යන්න පුළුවන් මට ඒකේ සමාජිකත්වයේ තියෙනවා කියන පෙර දැක්ම තියෙන තාක්කල් භාවනා දියුනෙනවා. එතකොට කොච්චර බාධා තුන ප්‍රශ්නයක් නැහැ. Tamanට සාදා හරහව බාධාෙන් පස්සේ හෝ බාධාව පවතිදී හෝ මූල කර්මස්ථානේ අමතක වෙලා නැත්නම් භාවනා දියුනෙනවා කියලා හිතනවා. තුන්වෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මනෝ සංචේතනා සහ සංඛාර යන දෙකේ වෙනස පහදා දෙන්න දෙකටම චේතනාව ඇතුල් වේ කියා වැටහිමි බුදුරජාණන් වහන්සේ එසේ වචන දෙකක් භාවිතා කර නිසා වෙනසක් ඇතැයි සිතමි මනෝ සංචේතනා සියුම් බවත් සංඛාර වඩා රළු ග්‍රොස් බවත් පෙනුනි නමුත් වචන මාරු කර භාවිතා කරන බව දකිමි කරුණාකර පහදා දෙන්න. ඔබ ස්වාමීන් වහන්සේට නිරෝගී බව සහ නුවන්සුව පතමි. ත්වන් සරණයි. සර්වචනගේ පාචනේ සංචේතන, අபிසංචේතන, අபிසංඛාර කියන දෙකම සමාන වචන විදිහට දාලා තියෙන්නේ. ඒතකොට චේතන සමානයි සංඛාර. ඒ නිසා සංචේතන කිව්වා සංඛාර කිව්වා දෙකම එකෙන් සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් අර සංස්කාර ස්කන්ධය ගත්තාම චේතනා චෛතසිකේට අමතරව අනිකුත් චෛතසික ඔක්කොම එකතු වෙලා වේදනා සංඥා අයින් වෙච්ච වේදනා සංස්කන්ධය සහ සංඥා ස්කන්ධය අයින් කරපු විතර ඔක්කොම එකතු තමයි සංස්කාර කියලා කියනවා. ඒකේ තියෙන ප්‍රධානම ක්‍රියාකාරී චෛතසිකේ තමයි චේතනාව. ඒක නිසා ਸਰවචනාංශයේ අභිතං චේතන අபிසංඛාර කියන පද දෙකම සමානව තමයි පාවිච්චි කරලා තියෙන්නේ සූත්‍රවල. හතරවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ අපාට භාවනා දැනුම හා දහම් කරුණු පහදා දීම ගැන ඔබ වහන්සේට බොහොම පිං. භාවනා කටයුතු තනියම ඉදිරියට කරගෙන යෑමේදී යම් උපදේශක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබ වහන්සේගෙන් ලබා ගත හැකි ක්‍රමයක් ඇද්ද උදාහරණයක් ඊමේල් මගින් ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. ඔව් දැන්ටමත් මේ ඉන්න කීප දෙනෙක් එහෙම ඊමේල් සම්බන්ධයෙන් තියෙනවා රාධිකාට හරි ඉසරත්ට හරි කියන්නේ එතකොට ඊමේල් වලින් සම්බන්ධ වෙන්න පුළුවන්. මම එක ඉල්ලීමයි තියෙන්නේ. ගොඩාක් වැල්වට අරන් ලියන්න බෑ. ඒතකොට මට අරින්න හිතෙන්නේ නැහැ ඊමේල් මැසේජ් එක. short short and sweet. short to the point. මට කවුද පුද්ගලයා දැනගන්න ඕනේ නැහැ. මම මෙන්න මේ කාරණාවයි ලියන්න කියලා පරියන්කේ නම් පරියන්කේ සක්මන්නා සක්මන මෙන්න මේ මම කරන භාවනාව කියලා මේ දැන් ඔය අපි සාකච්ඡා කරන ක්‍රමයට කෙටියට ලියපු තරමට මට ඉක්මන් මේ උත්තර දෙන්නත් හිතෙනවා. නැත්නම් ওই ස්ක්‍රීන් දෙක තුනක් පෙරලා පෙරලා කියවන්න පටන් ගත්තොත් සමහරවිට මම ස්කිප් කරලා දාලා කනින්න. ඒ නිසා ඉල්ලීමක් තියෙනවා ෂෝට් ඇන්ඩ් ස්වීට් ලියන්න කියනකොට කියලා. පස්වෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ පළවෙනි කොටස විඥානයේ මායාකරුවෙකු බවට ඔබ වහන්සේ කරන ලද ප්‍රකාශය ඊතා සත්‍යය. ඇස කන නාසය දිව ශරීරය යන අංග පහ සම්මුති වශයෙන් පුද්ගලයෙකු සතුව අභ්‍යන්තර පවතින බවට හැඟුණත් විඥාණය යන්න සම්මුති වශයෙන් පුද්ගලයෙකුට අභ්‍යන්තරව පවතිනද පවතිනක්ද බාහිර පවතිනක්ද හෝ ඒ දෙකටම අයිති නැති දෙයක්ද යන්න අනුකම්පාවෙන් යුතුව අපට පහදා දෙන්න මේකේ සමහර විටක මූල ධර්මානුකූලව කියන්න පුළුවන් පංච විඥාන කාය චක්ක විඥාන සෝත විඥාන ගාන ජීවා කාය කියලා පංච විඥාන කිසිම කෙලෙසයක් අල්ලන්නේ වර්තමාන මොහොතේ විතරයි ඉන්නේ. මේ ඔක්කොම ප්‍රොසෙස් කරන මනෝ විඥාණය අතීත අනාගත වශයෙන් අතන මෙතන වශයෙන් සම්බන්ධ වෙනවා. ඒ නිසා විඥානයේ තියෙනවා මේ ක්‍රියාකාරක මට්ටම් රාශියක්. ඉතින් ඒ නිසා විඥානය මායූපමං කියලා තමයි සඳහන් කරන්නේ. මායාකාරයක් වගේ. ඉතින් ඒ නිසා ඒක මේ විඥානේ දෙන ලනු කන් නැතුව විඥානේ අනුංගිකක් වගේ බලන්න පුළුවන් නම් නැත්නම් මේ විඥානේට පහසුකම් සපේන එක පොහොර දෙන එක ආහාර දෙන එක පරම කෘත්‍ය වශයෙන් බලන්නේ නැතුව මම මේ විඥානේ මාව දාශයක් කරගන්න හදනවා ඒක නිසා මම මේ හිරගෙන් පැනලා යන්න ඕනේ බින්ගයක් කපාගෙන හරි ඒ නිසා විඥානේ කියන්නේ මොකද්ද කියලා බලන්න හිටියොත් ඒකේ ඔයගේ වෙත් පෙළෙන ගතිය තියෙනවා චක්කුසෝත ගහන ජීවා කය කියනකොට එතන එතන ගනුදෙනු කරන මිසක් අය අර ශේෂ විරහිතවම එකින් එකට පයින්නවා. නමුත් මේ අතර සම්බන්ධයේ පවත්තන මනෝවිඥාණය ඔවත් එක්ක චින්තාමය ඥානත් එක්ක රෙකන්සලියේෂන් එකක් කරනවා කරලා ඒ අතර තියෙන හොඳ නරක බලන්න අතීත නාගත ගලපන්න චින්තාමය ඥාන කටයුතු කිරීම කරනවා ඒක නිසා විඥානයේ චීන වගේ දෙබිඩි චරිතානිතක තියෙනවා ඉන්ද්‍රිය බද්ධ විඥානයක් තියෙනවා ඇහ කන දිව නාසය ඊට පස්සේ ඒ ඉන්ද්‍රිය හා සම්බන්ධ වෙච්ච ආරම්මන බද්ධ විඥානය තියෙනවා ආරම්මන විමුක්ත විඥානිකුත් තියෙනවා තිබ්බ කට්ට ඇතුලට ගියා වගේ අර පහේම නිර්මුක්ත විඥානිකුත් තියෙනවා ඊට පස්සේ අරූප ලෝකයේ සම්බන්ධ වෙන විඥාන තියෙනවා බුදුචාන් වහන්සේ සකස් කරගත්ත දෙලව් මාර්ගයේ තියෙන්නේ ඒ රූප ලෝකයේ සම්බන්ධ චක්කුසෝත ගාන ජීවා කය මන කය සම්බන්ධ වෙච්ච විඥානයත් ඉක්මවලා ඊට පස්සේ අරූප විඥානයත් ඉක්මවලා විඥාණය අඩු කරන්න පුළුවන් අඩුම තත්වයකට හරියට කියනනම් වතුරේ pH එක 7ට ගෙනාවා වගේ අම්බක පැත්තට යන දෙන්නේ නැතුව භාෂ්‍ය පැත්තට යන දෙන්නේ නැතුව ගෙනාවාම විඥානයේ ඔය තියෙන මායාගති අඩු වෙන්න පටන් අර ගන්නවා. ඉතින් අපි කරන්න දන්නේ යහට මහල මේ පැන පැන තියෙන විඥානය පුළුවන් තරම් ක්‍රියාකාරකම් අඩු කරලා මැදට ගේන්න හදනවා. හයියෙන් පැද පොන්චිල්ලාව ඒක තැනට නතර වෙන්න හැටි බලන්න යනවා. පැද්දිච්ච ඔර්ලෝසු බට්ටා වයින් නැතුව හරියට මැද නතර වෙනවා වගේ නැත්නම් නතර කරන්න හදන එකක් මේ කියලා නිකන් නිදර්ශනයක් වගේ කියන්න පුළුවන්. ඉතින් අතරමැද මෙයා ගොඩක් මේ වෙස්පර්ලි තන්නේ නැතුම් sannivesamuණු දාගෙන විවිධ නැටුම් නටනවා. ඉතින් අපි මේ කරන්න හදන්නේ යාගේ නටන හැම කඩප්පුලිකමකටම නොකෑමන දහපතුරාකමටම හේතු දක්වන්න හදනවා. අපිට කරන්න දෙන්නේ වෙන ප්‍රශ්න කරලා උසාවියට නංගන එකයි කරන්න තියෙන්නේ. අපි කරන්නේ යා කරන කරන දේ ජස්ටිෆයි කරන්න හදනවා. මම කරපු දේ කියලා බාර ගන්න හදනවා. නිදහසට කර්ම කියන්න හදනවා. වොරි කරන්න හදනවා. ඒක කරන්න කරන්න විඥානේ අපිව දහත භාවයේ තියාගෙන අපිට ඕන වැඩකුත් නෙවෙයි කරන්නේ. මේ අපි ලව જાතිය බෝ කරන්නයි හදන්නේ. මුන්න ක්‍රමයෙන් හරි කරලා જાතිය බෝ කරන්නයි අරසා කරන්නයි මම කැපිපෙන්නේ කටයුතු කරනවා. ඒක නිසා අපි දක්ෂ බැලයෝ දක්ෂ වාල්ලු දක්ෂ දාසයෝ අපි ඒක ආඩම්බරයක් කරගෙන ජීවත් වෙන්නේ අපි ඉන්නේ විශාල හිරගෙදරක කියලා හිරගෙදර ගැන ආඩම්බරේ පිත්තල මැද වැල තින්ත ගගා ආලේ සුද්ධ කර කර ඉන්නවා. දන්නේ මේ හිරගෙදරක ඉන්නවා කියලා. ඉතින් මේ කඹරන්න කඹරන්න ඒ අපි මේ හිරගෙදර මේ ඉන්මේට්ස්ලා. රැඳවියන්. රැඳවියෝ. උජාවි කොච්චර ආඩම්බර වෙනවද අපේ ඊර ගෙදර ලොකෝ අය. අපේ අම්මට තාත්තට තිබුණගේ පොල්ලසුගේ මේක මහවුලු ගයක්. ලොකු එකක්. ඒ නිසා හරි සතුටින් ඉන්නවා කියලා ඒ කඹුරණ එක තමයි කරන්නේ. ඒකේ මායාව ඒ කටයුතු එක ගන්නෙ විඥානය අපව රවට්ටලා. ඒක නිසා විඥානය දිහා මායාකාරයෙක්ගේ ස්වරූපයෙන් බලන්න පටන් අරගත්තොත් එයා අපිට කියලා ගන්න වැඩක් තියෙනවා. එයාට ඕන වැඩක් ගන්නවා. බුද්ධජානනාංශයේ දීලා තියෙන ටැක්ටික් එක තමයි මේ විඥාණයට දහස්කම් කරන්න ගිහිල්ලා චේතනාපූර්වක මොනවත් කරන්න එපා. එතකොට එයා ගන්න වැඩ ටික තිනේ උඹට. උඹ චේතනා කරලත් ඒකට අවුල් කරන්න ගත්තොත් අගපොළ වේරන්න බෑ. නිසා කාය වචන හිත චේතනාපූර්වක නටන්න දෙන්න එපා. බුලන්තරන් ඒවා පුළු පුළුවන් වෙලාවේ කාය ශික්ෂණය, වචී ශික්ෂණය, මනෝ ශික්ෂණය තන් සීල සමාධි ප්‍රඥා ශික්ෂණ වශයෙන් තියාගෙන හිතලා මතලා මුකුත් කරන්න එපා. ඒතකොට විඥානේ නටන්න නැතිල බලන්න පුළුවන්. අපි හිතලා කරන හැම එකකින්ම අපිට මේක දැක ගැනීමට තියෙන අවස්ථාව අවුල් වෙනවා. ඒ නිසා ඒකට බලා ගන්න පුළුවන් මෙයා කාටත් නටන්න එක නාඩගම. ඒක තමන්ගේ තියෙන හිතාමතා කරන දේවල් වල අඩු කරන්න අඩු කරන්න එයයි කැතකම පේන්න පටන් අර ගන්නවා ඩ්‍රැකියුලාට එළිය වැටෙනකොට වගේ. දෙවැනි කොටස විඥාන යන්න සතර අපාය, මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම ලෝක ආදී වූ මේ 11 ආකාර තලයන්ටම පොදු ධර්මතාවයක්ද තෙරුවන් සරණයි. ඒකේ එහෙම විඥානයක් එහෙම තියෙනවයි කියලා බාරගත්තොත් ප්‍රශ්න දෙන එකන අහුවෙලා තියෙන ගැටේට උත්තර දෙන එකනත් අහුවෙනවා. එහෙම දිගට පවතින විඥානයක් නැහැ කියන්නේ මේ සූත්‍රයක් කරන්න කටයුතු කරන්නේ. ඒ නිසා යා මෙච්චර ප්‍රදේශයක ඉන්නවද මේ තැන ඉන්නවද කියලා තහවුරු කරන්න හදනවා කියලා කියන අපි මේ කරගෙන යන තීසීස් එකට සම්පූර්ණ වැඩි වැඩක්. විඥාට එහෙම සටහනක් ආකාරයක් කාලයක් වෙලාවක් මොකුත් නැහැ. ඒ නිසා අපි යාට මේ මෙච්චර ඉඩමක් ඔබට දෙනවා මෙච්චර වෙලාවක් ඔබට සභාපතිකම දෙනවායි කියලා පත් කරන්න යන්න යන්න එපා. පුළුවන් තරම් යාව නිකේට් කරන්න එහෙම නැත්නම් මෙයක් කරන හරියක් කරන්නේ ඇස්බැඳුම් මායාවල් ඒකට තෑගි දෙන්න යන්න එපා මේක නිකන් ඇස්බැඳුමක් විතරයි හයවෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ පළවෙනි කොටස සතිය සහ සති සම්පජ්ජනය පිළිබඳව සම්පජ්ජනය සම්පජඤ්ඤ සම්පජඤ්ඤය සති සම්පජාන්නේ පිළිබඳව නැවතත් උදාහරණ සහිතව පහදා දෙනු මැනවි. එහෙම කරන්න යන්න එපා. ඒකෝර අපිට මේ මොකක් කරන්න හම්බෙන්නේ? මේ පරණ බණ අහන්න. අහනකොට බලන්න මේ එක එක නාට එක එක තනෙන් කිර පොපොයින්ට් වෙලාවක් නැහැ. ඔක්කොමලත් එක්ක යන ගමනන්නේ තියෙන්නේ. ඒකට පොතක් අරගෙන එකක් අරගෙන ස්ටඩි කරලා තවත් ටිකක් අරගෙන හොඳ හොඳම අභ්‍යාසයක්. ඒක හොඳටම දන්නවා. ඉතින් ඒක තමන් self study කරන්න ඕන. research කරන්න ඕන. කරනකොට තමයි මේක පිරීලා ඉන්නේ. එහෙම නැතුව මේ අහන එක නරක දෙයක් නෙවෙයි මම බොහොම කැමතියි. නමුත් මම කැමති හැම කෙනාම තනි මීට ගන්නවා දකින්න. ඒ නිසා නැවත ඒ බණපත් යහන්න මනේ කොතර සත්‍ය සම්පජන්යකට කතා කරලා තියෙනවද කියලා කියන්න බෑ. බණ 60ක් 70ක් අහන්නේ. පාඩුවක් නැහැ. පාඩුවක් නැහැ. මගේ ඒවා විතරක් නෙවෙයි. ඕනේ පොතක් අරගෙන ඉගහැරලා ත්‍රිපිටකය අරගන්න සූත්‍ර පිටකයේ පිටිපස්සේ තියෙන පදවැල. ඉන්ඩෙක්ස් එක. ඉන්ඩෙක්ස් එකේ බලන කොහෙද සත්‍ය සම්පජඤ්ඤය තියෙන්නේ. යන්නේ ඒ පිටුවට. ඉහිලා මේ පැත්තේ පාලි තියෙනවා, පැත්තේ ඉංග්‍රීසි තියෙනවා. ඊට පස්සේ ඒ පොත ගන්න බික්කු බෝධිගේ. ඒතර ඉංග්‍රීසි එක තියෙනවා. ඊට පස්සේ සිංහල, පාලි, ඉංග්‍රීසි. ඉතින් තවත් ඒ වගේ දෙක තුනක් හොයලා බැලුවොත් ඒකටම ලියලා තියෙන අටුවා කතාව එහෙම මේක පුදුමාකාර රසයක් අපි එදිනදා කරන කුණු හරුප වැඩ වලට වැඩිය හරි වටිනවා මේ. ඒ තමයි මගේ තියෙන විනෝදාංශේ වගේ ට්‍රිප් එකක් යනකොට ආයෙසරයක් ත්‍රිපිට ගිහ කියවන්න ඕනවා. ආයෙසරයක් කියවනවා. ඒ නිසා ඔයගොල්ලෝ ඔක්කොමලා මගේ ගුරුවරයා. ඔක්කොම ටියුෂන් මාස්ටර්ලා වගේ. මම ලෑස්තිනකොට මගේ මල්ල නිකම්ම පිරෙනවා. මම කැමති හැම කෙනාම මේ වගේ කෙලින්ම ප්ලග් වෙලා තොරතුරු අරගන්න ත්‍රිපිටකේ. දෙවනි කොටස සති සම්පජන්නය මගින් කෙලෙස් කැපීම පිළිබඳවද නැවතත් උදාහරණ සහිතව පහදා දෙනු මැනව. බොහොම හොඳයි. බොහොම හොඳයි. ඉතින් උනාට අර මේ නිදහස් අධ්‍යාපනය වගේ නිකන්දෙන හින්දා අපේ යුනිවර්සිටි කියන කතාවත් තමයි නිකන්දෙනවා නම් අපි දෙමළ පත්‍රය හරි කියවනවා. ඔෆිස් එකට පත්‍රයක් තුනම ගේනවනේ. දන්නේ ඒ වුණාට ඉංග්‍රීසි පත්‍රෙත් කියවනවා උඩයට මාරු කරලා. නිකන් හැම වෙලාවට දෙමළ පත්‍රෙත් කියවනවා. ඒක මම කියන්නේ මේක දෙමළ පත්‍රේ කියවන කතාවක් නෙමෙයි තියෙන්නේ මේකට ස්ටඩි කරන්න. රිසර්ච් කරන්න. කරන්න කරන්න තමන් කෙලිම බුදුහමරන්ටෙන් ප්ලග් වෙන්න ගිහිල්ලා ආය මොකුත් නැහැ ඒක ඉතින් මේන් ග්‍රිඩ් එකට ප්ලග් වුණා වගේ කිලෝරක් නැහැ. ඒක මත් වෙලා ඉන්න පුළුවන්. ඒ කටයුතු දිහා බලනකොට හැබැයි තමන් හොයන විදිහටම ඔය කාරණා හොයනද ඒ ක්‍රමදී බොහෝ වාරයක් කියවන්න ඕනේ. ඒ නිසා මම ඒක gedara වැඩ වලට තියෙනවා. තුන්වෙනි කොටස සතිය දිනු කිරීමෙන් ජීවිතයේ ඉදිරි කාලයේදී යෝගී ජීවිතය පවත්වාගෙන යාමට කටයුතු කිරීමේදී යම් උපදෙසක් කමඨහන් සුද්ධ කර ගැනීමක් අවශ්‍ය වුවොත් ඔබ වහන්සේගෙන් ඒ පිළිබඳව ඊමේල් මගින් විස්තර ලබා ගත හැකිද? එසේ හැකිනම් අර කලින් ප්‍රශ්න උත්තරේ. ඒක නිසා ඒ ඊමේල් ඇඩ්‍රස් එක ලියලා තියන්න කාටද අවශ්‍ය කෙනෙකුට ගන්න. ඉතින් ඒ සඳහා ඔය බණ පටි තියෙනවා. ඒකෙත් හැම බණ පටියකම ප්‍රශ්න සහ පිළිතුරු තියෙනවා. ඊට පස්සේ වෙබ්සයිට් එකට ගියොත් වෙන්නේ ඉස්සරනවනේ පොත් 40ක් 50ක් ලියලා ඉදිරිපත් කරලා තියෙනවා සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් පොත් 6ක් 7ක් ලියලා දාලා තියෙනවා ඒ වගේ සමහර වෙයි අහපු ප්‍රශ්න සහ පිළිතුරු වැඩසටහන් තියෙනවා ඊට පස්සේ දැන් වෙබ් එකට අලුතෙන් page එකක් දාන්න හදනවා frequently asked questions කියලා නිතරම වගේ අහන ප්‍රශ්න. ඉතින් ඒවට මේගොල්ලන්ටත් සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ මේ ප්‍රශ්නේ මෙන්න මේකයි ප්‍රශ්නේ මෙන්න මෙහෙම අහවල් තැන් උත්තර දීලා තියෙනවා නැත්නම් අපිට මේ ප්‍රශ්නේ අලුත් කෙනෙක් මෙන්න මේවයි දැනගන්න ඕන කියලා හැම කෙනාම සම්බන්ධ වෙන්න. එතකොට ඒක හරි සජීවී වේදිකාවක් වඩටපත් වෙයි. ස්වාමීන් වහන්සේ දැනගන්න ප්‍රාර්ථනා කියන්න දැන් මේ ප්‍රශ්න කරන කෙනාගේ ඔබ වහන්සේ විසින් අපට ලබා දෙන්නා වූ උතුම් වූ ධර්ම දානයේ බලයෙන් එළඹෙන මොහොතක් මොහොතක් පාසාම සතියෙන් යුතුව ගතකොට ඒ උතුම් ආර්ය මාර්ගය අවබෝධ කර ගැනීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි. මේ බණිනවටත් ඉති මොකක් කර කියන්න දැන් ටික ටික වැඩි වෙනවා වගේ මට පේන්නේ එන්න එන්න බයින ගතිය වැඩි ගතිය වැඩි වෙන ගතියක් පේන්න තියෙනවා මේ අඳුරනවානේ අඳ දැන් නැතිනකොට ටික අවුරුදලයක් තියෙනවා අඳුරන පටන් අරගත්ත පස්සේ ගේම මූණට දමලා ගන්න ගතියකුත් තියෙනවා හත්වෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ තරමක කාලයක සිට දිනපතාම භාවනා කිරීමට යෙදුණෙමි. කලින් අවස්ථා දෙකකදී පමණ ඔබ වහන්සේ පවසන පරිදි ශුන්්‍යතාවයක් ඉතා කෙටි කාලයකට අත්දැක්කත් දැන් එවැනි අවස්ථාවකට පත්වීම කලාතුරකින් මේ රිට්‍රීට් එකේදී එක්වරක් අත්දැක්කෙමි. අනෙක් බොහෝ කාල වේලාවේදී සිදුවන්නේ පර්යංකයේදී ටික වේලාවක් කයේ මෙනෙහිම නැවතී කය නොදැනී සැරින් සැරේ එන යන කෙටි සම්බන්ධයක් නැති සිතුවිලි වගේ පැමිණෙන රූප සංඥා ටිකක් පෙනිපෙනී සිටීමයි. පැය භාගයක් විනාඩි 45ක් පමණ වුවද එසේ සිටිය හැක. වරින්වර ශබ්දයක් ශබ්දයක් ඇසුනොත් ශබ්දයක් ඇසුන බව දැනගනි. ඒ ඇතුළට උරා ගැනීමක් දැනෙන්නේ නැත. බෙල්ල පහළට වැටි ඇති බව විටින් විට දැනේ. දිව උඩුතල්ලේ ඇලී ඇති බව සමහර විට දැනේ. මෙයින් අවදි වන විට නිදා සිටියේ නොමැති බව දනිමි. බොහෝ විට ශබ්දයක් ඇසී එයට යොමුවීම නිසා සිතුවිල්ලක මාර්ගයෙන් සිදුවේ. නැතහොත් ඉබේම සිදුවේ. මේ අවස්ථාවෙන් පසු හිතට විවේකයක් දැනේ. මේ අවස්ථාව සහ පළමුවෙන් දැක්වූ ශුන්්‍යතා අවස්ථාව අත්දැකීම් දෙකකි. ශුන්‍ය බව දැකීමේදී එතෙන්ට යනතෙක් හොඳින් සතිය සිහිය තිබුණායයි සිතමි. නමුත් දෙවනුව විස්තර අවස්ථාවේ යම්කිසි අඩුවක් ඇතැයි සිතමි. අනුකම්පාවෙන් කරුණු පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. ස්තුතියි. මේකේ හරියට මේ මට වතුර සහිත පිරිසිදු වීදුරුවක් කබඩයක් උඩ තිබ්බහම ඒ තිබ්බ ගමන්ම ගොරෝසු වැලි මඩයි තැම්පත් වෙනවා ඊට පස්සේ රොන් මඩ තැම්පත් වෙන්න සුමාන ගාණක් යනවා තිබ්බ ගමන්ම පේන වතුර තැම්පත් උනායි කියලා නමුත් බලාන ඉන්නකොට පේන උඩම තට්ටුවේ සුමානකට විතර පස්සේ හොඳට තැම්පත් වෙලා ඒ ඉතුරු එන කලල් මඩ එක අඟලක් තැම්පත් වෙන සුමාන ගණක් යනවා. මේ වගේ මේ හිතේ අර ඇවිසිලි නැති කරලා තැම්පත් වෙන්න පටන් ගත්තාම පළවෙනි දවසට ඇති වෙන අර සිලිලාරේ නිසා ඉස්සල්ලා මේක මොනවාක්වත් නැති තැන භාවනා විද්‍යුණුවක් එහෙම නැත්නම් කෙලෙස් අරුසනක් කියලා දැනගත්තාම ලොකු සිලිලාරයක් තියෙනවා. නමුත් ඒක හුරු වෙලා බලනකොට ඒකේ තාම කුඩු කුඩු තියෙනවා. ඊට පස්සේ ආයෝක තැම්පත් වෙනවා. ඊට පස්සේ ආ දැන් නම් හරි කියලා. ඊට පස්සේ ආයසටයක් කල්කිල බලන්න ආයෙත් පේන එකගේ අර හිතේ ප්‍රණීත භාවය වැඩි වෙනකොට සූක්ෂම භාවය වැඩි වෙනකොට අර ඉස්සර පිරිසුදුයි කියපු එක තාම සුද්ධ කරන්න පුළුවන්. එහෙම එහෙම වෙවි මේ රිෆයින් කරන එකේ සුද්ධ කරන එකේ සීමාවක් නැහැ. ඒක හරියට හොඳ වතුර බින්දුවක් අරගෙන විදුරු කතාවකට දාලා බැලුවොත් අපිට ඒක බොන වතුර නෑමට කැමර ගන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. නමුත් මයික්‍රොස්කෝප් එකකට දාලා පස්කුණයක් විතර දිනු කරලා බලනකොට වැඩි කරලා ඒකේ තියෙනවා පාටිකල්ස් මොන මොනවද තියෙනවා. ඊට පස්සේ ඒක තව පිරිසුදු කරලා ආශෝවනය කරලා අරගෙන දාලා බැලුවොත් ඊට වැඩිය පිරිසු වෙනවා. ඒක දස ගුණයක් ලොක් කරලා බලනකොට 40 ගුණයක් ලොක් කරලා බලනකොට ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් දානකොට අරක ඇතුලේ අපි හිතනවට වැඩිය සත්වෝද්‍යානයක් වගේ සත්තු ඉන්නවා. ඒක වෙන්නේ අර මැග්නිෆිෂන්ට් එක අඩු වෙනකොට. ඉතින් අපේ මනස එන්නේ එන්න අරමුණත් එක්ක සමීප වෙමින්, උත්සන්න වෙමින්, ආසන්න වෙනකොට ගුරුසු ගුරුසු කෙලෙස් අයින් වෙනකොට අපි සතුටුනට අයින් වුණයි කියලා. ඒක නැවත නැවත බලනකොට ඒක ඇතුලේ ඒ පුංචි පුංචි ලේස කෙලස් තියෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය යන්න කියනවා. උලුහතර සුද්ධ කර කර. යන්න යන්න යන්න අර ගොඩක් ගොරෝසු තැන ඉඳලා මධ්‍යස්ථ තැන්ටි කාට සියුම් තැන්ටි දට අති සූක්ෂම තැනට ගියාම අන්තිමට මේ විඥානයක් නැති වෙන මට්ටමට වගේ සුද්ධ වීමක් වෙනවා. ඒක නිසා මේකේ ගැඹුරේ මේ ගොරෝසු තැනලා සියුම් තැන්ට යෑමේ ගැඹුරේ මෙච්චරයි කියලා සීමාවක් නැහැ. අති ගැඹීර ධර්මයකට අපි මේ බහැලා තියෙන්නේ. ඒ නිසා අපිට අපිට ඔය පළවෙනි සැරේට බහින බැත්ම ඒ අවක්ෂේප වීම, tempat වීම අර ගුරුසුකෝ tempat වීමක් විතරයි. ඒතර Tamanටම තේරෙනවා අපි මේ කෙලෙස් අයින් කරන්නේ නැතුව ගත කරපු ජීවිතෙත් එක බලනකොට එදා නම් හිතුණා කෙලෙස් නෑ වගේ. දැන් ආයසරයක් ඒකම භවනා කරන්න වෙනවා. ඒක තව තියෙනවා. දැන් මේකත් නැතුණයි කියන දවසක් එනවා. ඒත් නැත කරනක භවනා කරොත් ඒකේ තව සැරයක් බලනකොට තවත් එනවා. ඒක නිසා මේ ගමන ඒක විසින්ම මෙහෙවන්න පටන් ගන්නවා ඉස්සරහට. මේ තොංගණන් කුණු කෙලස් ජීවන මිනිස්සයාට දැන් අර ලේහෙවත් පේන්න බෑ. ඒකත් ඇති කරන්න හිතෙනවා. ඒක අයින් කරනකොට ඊට පස්සේ ටිකවත් අයින් කරන්න හිතෙනවා. ඉස්සල්ලා නම් හිතපු විදිහට බලනකොට අපිට මේ තිබුණ කෙලස් වලින් භාගයක් අඩු කරුවොත් ඇති කියලා හිතනවා. නමුත් දැන් හිත පිසිදුනාට පස්සේ අර හිතලා තියෙන පුංචි ලේෂේවත් ඉවසන්නේ ඒකත් අයින් කරනකම් මේක බුදුජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. මහන්නේ මේ අසුචි මුත්‍ර දෙක ඉතාම කුඩා ප්‍රමාණය වුණත් ගඳයි. තොග වශයෙන් තියෙන්න ඕනේ. ඉතින් ඒක අයින් කරන්න පටන් අරගත්තට පස්සේ ඒකේ ලේසයක්වත් තියන්න බෑ. ඒ වගේ තමයි පෘථග්ජන අමුදරුවන් රකින්න පෞල් කන ජීවිත ගත කරන මිනිසයා යම් දවසක සෝවාන් සකදාගාමී අනාගාමී මට්ටමට ගියාට පස්සේ බොහොම ලේසියි කෙලෙසිතුනේ තේවන සැටික ඉවර කරනකම් ඉවරයක් නැහැ. ඒකට එනවා පුදුම ධර්මමය ජවයක් තියෙන බොහොම ලේසිය නමුත් ඒකමයි යහගැහෙන්නේ. ඒක නිසා ඊට පස්සේ ධර්මයමයි වැඩ කරන්නේ. එයා ගෙනියලා දාන්නේ අනිත්‍යදී පිරිසුත් තැනකට. ඒකේ ධර්මයේ තියෙන උපනායන ගතිය, ඕපනායික ගතිය කියලා කියනවා. පිරිසුදු වෙන්න වෙන්න තමයි අර ඉතුලා තියෙන කෙලෙස් වල ඇහැට ගුණක් කරච්චාම කැවෙනවා වගේ තමයි තේරෙන්න පටන් ගන්න. ඒ නිසා ගොඩක් ඉන්න මනසට ඒකේ තේරුමක් ඉන්නේම නැහැ. ඒ දීන්නේ කක්ක ගලේමනේ. ලක්ෂ ලක්ෂ කාල හේතුව සන්ලයිට් කාල හේතුවත් ආයෙ බහින්න එකක් කරන්නේ. ගහන්නේ ලක්ෂ සන්ලයිට් ප්‍රශ්න නැහැ වෙලාවේ. හොදලත් ආයෙ වහින එකක් අවලටනේ. අතින් ගියාට පස්සේ තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒක බුදුජානකසේ දන්න නිසා මෙතෙන් පුහුණු කරාට පස්සේ එහාටම එනවා තමා විසින් තමන් සුද්ධ වෙන්න ඕන කියන හැඟීම එන්නේ දැහැන කෙලස් ප්‍රමාණයක් අයින් කරාට පස්සේ. මුල් ටිකට තමයි අපි සර්වඥන්සේ සාක්ෂි කරගන්නේ. පහු වෙනකොට ඉතින් තමන්ටම තේරෙනවා මේක දිගට ගෙනියන්න ඕන කියලා. අටවෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ අරමුණු ගෙවි ගෙවිගෙන ගොස් ආහාර නැතිවීම නිසා අවසානයේ නාම රූප පවණක් ගොජගොජ තමා තිබෙන ස්ථානයක් ගැන ඔබ වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී සහ සාකච්ඡාවේදී පැවසුවා. ආහාරයක් ලැබුණොත් පමණක් නැවත ක්‍රියාකාරී විය හැකි බවට පවතින බව ඔබ වහන්සේ කීවේය. ඊටත් යට මට්ටමට යන්නට සියලු සංඛාර නැතිවිය යුතු යයි ඔබ වහන්සේ වදාරන ලදී. මගේ ප්‍රශ්නය ඒ සංඛාර යන්නට මනෝ සංචේතනා චේතනා ප්‍රපංචාදී සියලුම දේ අයත් වෙනවාද? තවද මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මය නොවේ කියා සලකන ලෙසට ඔබ වහන්සේ පැවසුවා. එලෙස මම මගේ මගේ ආත්මය නොවේ නිසා ඉබේම හිතින් නැගෙන හැඟීමත් සංඛාර වශයෙන් ගැලනවාද? ප්‍රශ්නේ බොහොම හරියටම ඉදිකට්ටෙන් ඇල්ලා වගේ දැනට ගෙනියලා තිනවා. ඒකට තමයි අර සබ්බ සංඛාරයේදී අනබිරත සංඥා කියලා ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ යේ ලෝකේ උපය උපාදාන අධි චේතන අදිඨාන අබිනිවේසානෝසයා තේ පජහන්තෝ න විරමති න උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ සංඛාරේසු අනබිරත සංඥා අපි ශික්ෂා වශයෙන් කායික වාචසික නරක වැඩ නතර කරනවා සීලේ. ඒක සමාධියේදී නීවරණ ටික අයින් කරනවා. ඉතින් යටට ගියාට පස්සේ ඉතුරු වෙන්නේ ඔය අවපය උපාදාන චේතසෝ අදිඨාන අබිනිවේෂ අනුසය. තාම තියෙන ඒව මගෙන් අහලා නෙමෙයි වැඩ කරන්නේ. මේ නිකන් ඉන්නකොට මේක කෙරුවොත් හොඳද කියලා අහනවා අර කෙරුවොත් හොඳද කියලා අහනවා කොට පෙරක දෝරකම් එනවා. ඒක බැලුව බැලමට හරි අහිංසකයි. කරන කතා කරන්න කරන්න කියන්නේ නරක වැඩක් නෙවෙයි. බුද්ධානුසසක ඉරොත් නරකද, මෛත්‍රී ඉරොත් නරකද, අසුබ වැඩුවොත් නරකද කියලා අහනවා. මේ ගොජේ මේ නලියන ගතිය කොහෙන්ද එන්නේ? අර මමයා නැති තැන මමයා ඇති කරන්න හදනවා. ඉතින් ඒ වෙලාවේදී උපේ උපාදාන උපේටි කියලා කියන්නේ ළඟ වෙන උපාදාන කියලා කියන්නේ අල්ල බදා ගන්නවා. චේතනා අර දෙය කරන්න ඕනේ මේ දෙක. අදිඨාන අභිනිවේෂ මේකට රිංග ගන්න හදන නැති චේතනා උපේ උපාදාන අධිචේතනා අධිඨානාපි නිවේතානුසය ඒ අනුසය කෙලස් ඉතින් මේකේ වැඩ කරනවා මේ වැඩ කරන එක ඔය කියන පද ටිකෙමුත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක මම කියලා ගන්නත් එපා, මගේ කියලා ගන්නත් එපා, මගේ ආත්මය කර ගන්නත් එපා. හැබැයි මේක මූණට මොන දාගෙන ඉන්න එක වළක්වන්නත් එපා. මේ මූණට මූණ දාගන්න මෙතකල් භාවනා කරේ. ඒ නිසා මේක මූණට මූණ දාගෙන මේක දැක්කේ නෑ වගේ මේක ඇහුනේ නෑ වගේ මේක මට දැනුනේ නෑ වගේ එක එක දේවල් කරන්න එන මේ පඬිතුකම් නෑ වගේ මෝඩෙක් වගේ මැට්ටෙක් වගේ මලමිණියක් වගේ ඉන්න කියනවා. ඒක තමයි ශික්ෂාවේ අන්තිම කෙල්ලොරම ශික්ෂාවේ කියන්නේ මේ චේතනා පිළිබඳව කාය වචී සංඛාර නෙවෙයි මෙතන කතා කරන්නේ සංඛාර චේතන දෙකම එකයි. මනෝ සංඛාර වලනකොට වේදනා සංඥා දෙක අනුව මතුවෙන මේ චේතනා ඩිස්ක්ලේම් කරන්න ඕන. ඩිස්සවව් කරන්න ඕන. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. ඒ මොකද මේ මම තාත්තයි කොටුවේ අසං කරන්න මගේ දරුවෝ නෙවෙයි ඒගොල්ලෝ. අපි හරි කැමති ලුගාක් දරුවන්ගේ කොටුවල රාත්‍රී කොටුවේ අසං කරන්න මම තමයි කිරුම් කාර්යය කියලා. මේ කාගේදෝ දරුවෝ. ඉතින් ඒකට මේ තාත්තා කොටුවේ අසං කරපුවාම ඒකලේ දරුවෝ නලවනකොට අම්මට hinaවක් යනවලු. හතර hinaවෙන් එකක්. අනේ මගේ රත්තරම් පුතේ කියන නලවනට අම්මා දන්නවලු මෙයාගේ නෙමෙයි බබා කියලා. අම්මට කුස්සිය ඉදගෙන hinaවක් යනවලු. ඒ වගේ තමයි විඥාණයට හිණාවක් යනවා. මේ අහක යන කුණු කන්දල් වලට තාත්තයි කොටු යසන් කෙරුවට පස්සේ තමන්ගේ කතාවද ගෑනුවත් කොහොමද දන්නේ? කතාවද ගෑනුව තමයි hina වෙන්නේ. මේ මගේ දරුවා කියලා නලවනකොට ඉතර එලිපත්te තියාගන්න. යයිනි කුස්ති ඉඳගෙන hina වෙනවලු හතරම hinaෙන් එකක් ඕක. ඉතින් ඕක කියනකොට පර්ත්වල කට්ටියව කුණු හරපයක් වුණාට සාත හොඳට තේරුණා ඊව. මම හදපු කුණු හරපයක් නෙවෙයි ඒක. පරණ තිබුණ එකක්. මේ කොහෙද යන්නේකට මම ලියන්න හදනවා ඒ දරුවන්ගේ වෙන සාතිකෙත් අසම් කරන්න හදනවා තාත්තයි කොටුයි. මුසෙන්ද කියන්නේ උට යන්න අරපන්. උඹ කියලා නෙවෙයි ආවේ. ඇවිල්ලා කරනකොට දැනෙනවා නිකන් මගේ වගේ. මම නෙවෙයි කියාවා. මම නෙවෙයි කියාවා. මගේ ආත්මෙ නෙවෙයි කියාවා. නැත්නම් විවේක නිසිතම්, විරාග නිසිතම්, නිරෝධ නිසිතම් පටිච්චසක්කාන පස්සේ. ඉංග්‍රීසියෙන් කියනවා disow disclaim. හැබැයි මේක දිහා සම්පූර්ණ බලන්න ඉන්න ඕන. නැත්තම් මේක විවිධ වැඩි විවිධ බහුරූපෝලම් පානවා. නිසා මේක දිහා බලාගෙන හිටියොත් එයාට පේනවා දැන් මේ සංඥා මට්ටමින් වැඩ කරන මේ සංස්කාර මෙහෙමනම් ඔය සංස්කාර සංඥා මට්ටමේ රූප මට්ටෙන් වැඩ කරනවත් ඔය විදිහමයි. ඊට පස්සේ කාම මට්ටමේ වැඩ කරනවත් ඔච්චරමයි. ඒවත් හීන විතරයි. ඒවත් මායාව විතරයි. ඒ නිසා ඒකට මූලික බීජය ගන්නේ අර ඉතාලම බල විඳලා ඇල් මරලා ගත්ත ඒ ගොජේ දිහා දැක්කට නොදැක්ක වගේ බලහන් ඉන්න පුරුදු කරොත් ලේසි නෑ ඒක ලොකු ශික්ෂාවක් කිව්වේ නැත්තම් ලෑස්තිලා කියන තව කොහොමඩක්වත් කරන්න බෑ ඊට පස්සේ ඒක පුරුදු වුණාට පස්සේ පේනවා මේ හඳුනා ගන්න බැරි ඇතුළ පිට නැති නාම රූප දෙක වෙන් කරන්න බැරුව මේ නලියන ගොජේ වගේ තමයි යම් ආකාරයක රූප පේනවා ඇහැට ඇහැට නෙවෙයි හිතට යම් ආකාරයේ ශබ්ද ඇහෙනවා භාවනාවේදී කනට නෙවෙයි හිතට ඒ තේරමත් මේකෙන් පටන් ගන්න පොදියක් තමයි ඊට පස්සේ ඇත්තටම කනට ඇහෙන ශබ්දත් ඇත්තටම රූපවත් මේකෙම මායාවක් තමයි ඉතින් අර මෙතනින් ගත්ත එක අනුව තමයි චින්තාමය ක්‍රමයේ තේරෙන්නේ මේ මුළු ලෝකෙම ඒ කියනවා විඥානයේ විසින් මවන ලද විඤ්ඤාත්තියක් මේ ලෝකේ ඒ නිසා Taman විසින්ම මවන්න ඉස්සරහින් තියෙන්නේ. ඒ විඤ්ඤාත්‍ය ලෝකේ විඤ්ඤාත්‍ය කියලා දන්නවනම් ලෝකේ මායාවක් කියලා දන්නවනම් ලෝකේ හීනයක් කියලා දන්නවනම් මේ ලෝකේ දේවල් වලට ඔච්චර පශ්චාත්තාප වෙන්නේ තෝතෝ වරපල කියලා රණ්ඩු කරන දෙයක් නෙමෙයි මේක හීනයක්. ඒ නිසා අපේ බෞද්ධ නිකායක් තියෙනවා මහායාන යෝගාචාර නැත්තම් විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා. ඒකේ වෙනවා මේ ලෝකේ තමා විසින්ම වා ගන්න ලද්දක්. තමන්ගේ ගියන් ගන්න බටනට මවා ගන්න දෙයක්. ඉතින් ඒකත් එක්ක ගැටෙනවයි කියලා කියන්නේ කණ්ණාඩිකෙන් බල්ලා රිලවා අර පිළිඹුවත් එක්ක රණ්ඩු කරනවා. දැකලා තියෙනවද දන්නේ නැහැ. දැකලා නැත්නම් ඉන්න Nissan වනේ. ඕන වෙලාවක වෙන්නන්න පුළුවන්. වටේ ගේනවනේ හොඳ ලොකු ලොකු වාහන. අර ඔය ඉස්සලා සයිකල් කණ්ණාඩි ගාව ඉඳ ගන්නවා. ඉතින් එහා පැත්තේ ඉන්න රිලවත් එක්ක එන්න කචල්. උඩේ ඉඳලා හඳනද අයිතිකාරය එනකොට සයිට් කන්නේ ගලවගෙන ගහ උඩට ගෙනියනවා. ඒ විදිහට කරනවා මේක සයිට් කන්නට 1000 1000 18000 කරනවා කියලා. ඕක රිලවට තේරෙන්නේ නැහැ. ඒක ගහ උඩට ගෙනියලා අරක තියාගෙන ඒකත් එක්ක තමයි රණ්ඩුව. ගේ කුරුල්ලෙකුට කන්නාඩියක් කරලා ඌට පේනවා මගේ කිරිලින දැන වෙන තව කුරුල්ලෙක් ඇවිල්ලා. ඉතින් ඌ යනවා කියලා ටික සදන දුවට. අර කුරුල්ලත් එක්ක උදේ ඉඳලා හැන්ද වෙනකම් කරනවා. එච්චරම තමයි අපිත් කරන්නේ. අපිත් කරන්නේ අපි ඉතින් මවල්ලද පිළිමිබුවත් එක්ක තමයි මේ සම්ඩු සරුවලේ පින් කරච්චලේ. මේක මායාවක් බව දන්නවනම්. මේක හීනයක් බව දන්නවනම් මේ වරුවේ හීයට ආපු මිනිහට ඔකේ ඉංගම් ඕනේ නැහනේ හීය ඉවර කරලා යන්නේකනේ තියෙන්නේ කුලිය අරගෙන. අපි නැහනේ ඒක ඉංගම් බල බල මේවා හදන්න හදනවා ඉතින්. ඒක උදේ යනකොට ගෙනියන මොනද කොම කන්දරයක්. මේ මායාව ඒ විඤ්ඤාති මාත්‍රතා සිද්ධි හරිම විසිතුරුයි. මේක ගොඩක් අය එහෙම් පිළිගෙන ඥානසීය ස්වාමීන් වහන්සේ ස්ටඩි කරලා තිබ්බා. ඒක චීනේ ගොඩක් යෝගාචාර භාවනාව කියලා කරනවා. අපේ තේරවාදී මේ පැත්ත මේ මොකක් කර හේතුකින් පොඩ්ඩක් ඒක විශේෂණ වෙලා නැහැ. හැබැයි ඒක කිරිම ਸਰවචනාංශ කියන එකක් නෙවෙයි ඒක ඇතිච්ච නිකායක්. හැබැයි ਸਰවචනාංශේ මායූපමං විඥා කියලා කියලා විඥාන කියලා කියනවා. විඥානය කියන්නේ මායාවක්. මේ අපි ගැටෙන්නේ අපි මවා ගන්නලද පිළිබිබුවත් එක්ක විතරයි. ඉතින් ඒ පිළිබිබුව බව දන්නවනම් ඒක ප්‍රශ්නයක් නැහැ. අපි මායාකාරයක් ළඟට කියලා මේ මායා දර්ශනය තියා බලන ගමන් ඒක මායාවක් දන්නවනම් ෆන් එකක් තියෙනවා, ත්‍රිල් එකක් තියෙනවා. මේක ඇත්තයි කියලා නේ බලන්න. රූකඩ නටනකොට රූකඩේ නටනකොට රූකඩේ නටනවා, රූකඩේ කතා කරනවා කියලා නේ බලන්න. එතකොට නේ ඔකේ නාඩගම තියෙන්නේ. මේ නූල් සූත්‍රය බව දන්නවනම් කතා කරන්නේ අට්ටල උඩ අර බීලා ඉන්න මිනිහා කියලා දන්නවනම් බුදුහාමුදුරන්ට කතා කරන්නේ බීපු එකෙක්. තණ්හාරති දඟාර කතා කරන්නේ බීපු එකෙක්. ඉතින් සූකට බලන එක මේ වෙස්සන්තර ජාතකේ තමයි බලන්නේ. අම්මෝ බොහොම පිංසිද්ද වෙනවා. ඕකේ හම්බෙන සල්ලිත් පාවිච්චි කරන්නේ දායක සභාවේ උඹ බොන්න. උඩ කොට්ටල් උඩ එන එකක් දීලා ඉන්නේ. මේ නටන්නේ රූකඩ. ඉතින් මේ වගේ තමන්ම පිට ගහගෙන hina වෙනවා වගේ එකක් තමයි මේකේ තියෙන්නේ. මුළු ලෝකෙම ඔය රංගනය, දර්ශනය හැම එකක්ම විඥාන මායාවක්. විඤ්ඤාති මාත්‍රතා සිද්ධි ඔක විඥාන මායත් විඤ්ඤාප්ති කියන වෙනුවට විඥාන මාත්‍රතා සිද්ධි කියලා පටවගෙන තියෙනවා. නමුත් විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා කිය බලනකොට හැම කෙනාම ජීවත් වෙන්නේ තමන් මවාගත්ත ලෝකේ. තමන් වලින් අදාවාගත්ත ලෝකයක තමයි මේ රංගපෑම රංගපාන්නේ. ඕක තේරෙන්නේ මරණ මොහොතේ. ඒ ලෝකෙත් නෑ මේකත් නෑ නටපු තොইলකුත් නෑ බෙරේප ලෝකුත් නෑ. හා. ගණන්කාරකම් අයියේ තියෙනකම් ආඩම්බරකම් නිලයේ තියෙනකම් තව මොකද්ද ඕකම් තල්ලි තියෙනකම් මේ ඔක්කොම කම් මෙලවින් යනකම් මේ නටමු නැතිල පිළිබඳව තේරෙයි එදාට මේ පැත්තේ ඉඳලා මේ පැත්ත බලනකොට අනේ අම්මේ මේ ටිකට මොන තරම් කට්ටියත් එක්ක රණ්ඩු සරුවල් කරලා තියනවාද? මොන තරම් දේවල් ඔප්පු කරන්න හදලා තියනවාද? මොන දේවල් බදාගෙන තියනද මගේ කියාගන්න. දැන් කෝ. වේලිපත්තට එනකන් තමයි ඔක්කොම ඔය ඒකත් මේ ත්‍රිවිලට ඊට පස්සේ තමයි ලියලා තියෙන්නේ. ගණන් කාර්කම් සල්ලි තියෙනකන් ආඩම්බරකම් නිලිය තියෙනකන් මොනවා දෙකක් තියෙනවා මේ ඝනකාරකම් අහිය තියෙනකම් ආඩම්බරකම් නිලයේ තියෙනකම් තවත් යක් තියෙන සල්ලි තියෙනකම් මේ ඔක්කොම කම් මෙලවින් යනකම් ඉතින් මේ ඕක දැනගෙන මේ ඉන්න ටිකේ නිකම් පොළවේ ජීවත් වෙලා නිකම් උඩ යන්න හදන්නත් එපා උඩින් යන්නේ ඇයි තාත්තේ බිමින් යන්න බැරුවද මට තේරෙන්නේ නැහැ තාත්තේ කියලා දෙන්න දෙය කියලා පිළිසිලා කියන්නේ එහි පොළවේ බලයල්ලකෝ එතකොට නිකන් නිකම්ම නිකන් සිටිසන් ජෝන්. එතකොට මම කැපිලා පෙනින්නේ නැහැ. නිසා විඤ්ඤාති මාත්‍ර සාහිත්‍ය දානවා නිකන් ওই සිරිබිරිසක ඉන්න එකයි තියෙන්නේ. අංග පහන් නටන්න මවා පහන්න දෙයක් ඇත්තේ නැහැ. නැත්නම් බුදුරජාණන්සේ 80ක් 30ක් පුරුෂ ලක්ෂණ සහිතව 80ක් ව්‍යංජන සහිතව බොඩි බිල්ඩින් කරනවා නම් කොහොම හිටියේ? කෙලින්ම ඔලිම්පික් ගහනවා. කවදාවත් ඒ ශක්තිය නාලගිරි අතයනකොටත් අත උසල කිව්වා උඹත් ඇතා මාත් ඇතා ඌ කරන්න හදරින් අපාය යනවා. ඉගෙන ඌ ඇත්ත 16 ගේ අයිය තියෙනවා බුදුහාමුදුරුවෝ. එතහාට වශයෙන් උඹත් ඇතා මාත් ඇතා වැඩින් ඌ අපාය යනවා. මේ ආනන්ද හඳුරු පිටි වශයෙන් නටනවා කරනවා දඟලනවා නේ බුදුහාමුදුරන් ගහන බුදුහතුන් මරයි ඉස්සරහට වයින් ආනන්දගේ උඹ වැත්තකට ගියා. ඒකේ මෙහෙමලු කරන්නේ ඕනම දෙයකට පිස්තෝලයක් අතේ නැහැ කඩුවක් අතේ නැහැ කියලාලු පෙන්නන්නේ. ජේම්ස් බොන්ඩ් වගේ ටක් ගාලා කඩුව ගත්ත ගමන් පිස්තෝලේ ගන්න MGR වගේ කඩුව ගන්න ඉතින් මොකද නැමේ බලපන් අබේ මුද්‍රා මම උඹට බය නැහැ මොකද මයි ළඟ මගේ අතෙත් මොකුත් නැහැ. උන්වහන්සේම කොම්පිටිෂන් එකක් තිබ්බනම් මොකද්ද කවුරු එකද කම්පීට් කරන්නද? කම්පිටිෂන් කරන්න බැරි වුන් තමයි. ඔගොල්ලෝ හිතනවාද රූපසුන්දරි තනකොළට යන්නේ ලස්සන ගෑනු කියලා. කවදාවත් කුලකාන්තාවක් යන්නේ නැහැ. කවදාවත් යන්නේ නැහැ. නුවර පෙරහැර බලලා ඇත්ත දැක්කයි කියලා හිතනවා. ඇත්ත බලන්න යන්න ලාහුකල. මෙු මේ කී කර කරපියෝ. මගේ ලෝකේ මවලා වෙන්න දේ බැලුවා නම් තන්නේ කරපචේ. නියම දෙයට යන්න මේක බාධාවක් වෙනවා. සත්‍ය දකින්න බාධාවක් වෙනවා මේ මායාව තියෙන එක දැකලා. ඒ නිසා කවුරු හරි මායාව කෙරුවා නම් ඒ මායාවත් අයින් කරලා ඒ මායාව කරන එකත් අයින් කරලා බලන්න ඉන්නේ ඒකට ඇත්ත පේනවා. අපි මේ ඉන්නේ මායාව කරපු ලෝකෙක. අපිත් මේ මායාවෙම කොටස්කාර වෙලා කොටස්කාරෙන් වැඩිය කියන්න තියෙන්නේ අපි බැලියෝ වෙලා කියලා. ඒ නිසා මේක තීරුම් ගත්තට පස්සේ නටුවට කමන්නේ. ඒ ඒක බව දැනගත්තට පස්සේ මට තියෙන රෝල් එක මම නටුවට කමන්නේ නිකන් දැනගෙන. දැන් නැතුව නටනකොට නම් වෙදි නෑ. එළුවෙන් වාගේ පේන්නේ. අර මොන්ර වැඩියෙන් නටනකොට මොකද වෙන්නේ කියලා දන්නවද? පස්සේ එළියේ. මොන්රට පස්ස පැත්තෙන් දැකලා තියෙනවද? හරිම කැතයි. හරිම කැතයි. ඔය ඉස්සරහ පැත්තට වැඩි විල්ලි දහන්න යනකොට කක්ක පැත්තේ ඉන්නේ. නටන්න නැතුව හිටියන අර පිල් ටිකේ එක වැහිලා තියෙනවා. ඕන කෙනෙක් කොරඩේට නටන්න ගියාම මොන රටනවා වගේ කියලා අපේ අම්මා කියයි. ඒ නිසා මේ සාමාන්‍ය ක්‍රමයට යනකොට විඥානේ වැඩ හේත් වැඩ හැබැයි දන්නවා. මෙයා මේ විභූෂණ භාණ්ඩ ගියොත් තනිකර බොරුව සාමාන්‍ය විදිහට යන. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. නවවෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස මේ වැඩමුළුවේ අවසන් දවස වන විට මාහට සතිය පිහිටවීම සතිය තබා ගැනීම ගැන දිනුවක් ඇති බව වැටහි. මෙය තව තවත් දිනු කර ගැනීමෙන් නිවන් මාර්ගයේ සෝවාන් ඵලයට ළඟා වෙන්න අවස්ථාවක් තියෙනවද? සෝවාන් ඵලයක් ලබා ගැනීමට තව තව කළ යුතු දේ හෝ වැයකළ යුතු කාලය ගැන විස්තර කියා දුන්නොත් එය ඊට අගය කොට සැලකමි. අපාතරින් යම් කෙනෙක් සෝවාන් ඵලය ලබා සිටී නම් ඉන් ඉදිරිඵලයක් හෝ එහෙම නැත්නම් ඉදිරි දියුණුවක් ලබා ගැනීම සඳහා ඉදිරි తත්වය කරා ළඟාවීම සඳහා අප විසින් හෝ එමාය විසින් කුමක් කළ යුතුද දැනට අනුගමනය කරන භාවනා ක්‍රම වෙනස් කළ යුතුද කරුණාවෙන් පැහැදිලි කර දෙන්න ඔබ වහන්සේට බොහෝ පින් ලබා දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මචං මේ සතිය ගැන ඉගෙන ගන්න සතියක් ගියා. තව සතියක් කරන්න. එතකොට තව සතිය වැඩි වෙනවා. එච්චරම තමයි තියෙන්නේ. ඒ නිසා මේ ලොකු අතු අල්ලන්න හදන්නේ නැතුව මම ජීමා කරත්තකාරයා මේකයි මගේ බර භාගයේ පැයට 70මයි වේගය ඔහෙලා හඳට යන්න හදනවා කියලා යන අයට යන්න අරින්න. අපි නිකන් ජීමා කරත්ත බැඳගත්තා වගේ අරින්නේ නැහැ. සතියක් කරලා සතිය ඇති කරගන්න. සති දෙකක් කරලා සතිය ඇති කරගන්න. සති තුනක් කරලා සතිය ඇති කරගන්න. කරගෙන කරගෙන යනකොට යන්න ඕන දැනට යයි. විශේෂයෙන් මතක තියාගන්න සතියට තන දුන්නාට පස්සේ Taman කොහෙවත් ගෙනියන්න යන්න එපා. එතකොට සතියට උරස් වෙනවා. සතිය ගන්න සම්පූර්ණ වගකීම එයා ගෙනියා ගෙනියන්න ඕන තැනට. අපිට කරන්න තියෙන අඛණ්ඩව සතියට අවශ්‍ය අනුග්‍රහ කරගෙන යන එකයි තියෙන්නේ. ඒ නිසා මේ දවස් හතෙන් නැත්තම් මේ සතියෙන් සතියක් ඇති කරගත්තා කිව්වොත් සම්පූර්ණ වැඩමුළුව සාර්ථකයි. ඊට පස්සේ තියෙන්නේ තව සතියක් දාන්න, තව සතියක් දාන්න, දාන දාන දාන දාන එයා පාර හදාගන්නේ බය වෙන්න එපා. දහවෙනි ප්‍රශ්නය දරු ස්වාමීන් වහන්සේ මේ එක් දිනක මාහට සිදු වූ අත්දැකීමකි. නිදා ගැනීමට කලින් ඇඳේ වාඩි වී ඊට කලින් කියවූ ධර්ම නිදා ගැනීමට කලින් ඇඳේ වාඩි වී ඊට කලින් කියවූ ධර්ම කරුණක් ගැන දැස් වසාගෙන මෙනෙහි කරමින් සිටියෙමි. විනාඩි 10ක් පමණ වන විට ඒ තුලින්ම සිත එකඟ විය. එකපාරටම නිවසේ අයෙක් කැස්සට හඬක් නිසා දෑස් වසාගෙන සිටි මට මගේ කයේ පපුව ප්‍රදේශයේ ආලෝක ධාරාවක් පවතින විට පෙනෙන දූවිලි අංශු වාගේ ඊතා ළඟින් ඇඟින් ළඟින් ළඟින් පිහිටි සුදු පාට ඊතා කුඩු ගොඩක් එක්වරම ඉහළට එසවි නැවතත් තිබුණු ආයුරුම තැන්පත් වනු දුටු වෙමි. ශරීරයයි හැඟුණ පෙදෙස වටේටම තිබුණේ ඊතා කළු පරිසරයක ඊතා ඈතින් පැවති එවැනිම කුඩු කෑලි කීපයක් පමණි. අප තිගැස්සෙන අවස්ථාවල කියන කියමනක් වන උඩ ගිහින් බිමට වැටුණා යයි කියන්නේ නම් මෙන්න මේ අවස්ථාවට එය කියමන ඊතා උචිතය. මේ යම්කිසි ධර්ම අර්ථයක් ඇතොත් කරුණාකරේ පහදා දෙන්න ස්තුතියි. ඔය එක ඇත්තටම අපි නිින්දෙන් අවදි වෙනකොට මම පරණ ධර්ම කරුණක් මෙනෙහි කළා කිව්වට හුඟක් වෙලාට එන්නේ මෙනෙහි වෙන එක. අපිට මේ වෙලාවේ කරන්න බෑ. ඒ නිසා අපිට ඒ ධර්ම කර්ම මෙනෙහි වෙන්න ඒ ඇති වෙන හේතුඵලයක් තමයි මේක වෙලා තියෙන. අපිට බුද්ධිය තියෙන බැලිමේ නමුත් මෙනෙහි කරන්න බෑ. කෙරෙන එකක් තියෙනවා. ඒක නිසා අපි කාලයක් භාවනා කරපුවාම ඒක අතුරුඵල ලැබෙන්නේ කවදාකවත් භාවනා කරනකොට නෙමෙයි. ප්‍රතිඵල ලැබෙන්නේ වැසිකිලි කිල වඩලා ඉනකොට නාන්න ගියාම එලකින් පල්ලට වැටිච්ච වෙලාවේ මොනවා හරි අකරතැබ්බයක් කරනකොට මේ ධර්මය ඇවිල්ලා තනි ක්‍රම තමන්ට ආරක්ෂකයෙක් වශයෙන් වැඩ කරනවා. ඒක නිසා ඒ ධර්මයේ අපට ආධාර කරන හැටි හරිම විශිෂ්ටයි. හරිම අරුම ක්‍රම වලට ඒක කරන්නේ. ඉතින් ඒ වෙලාව අපි කිව්වොත් මම මේ මෙනෙහි කරයි කියලා. එහෙම මෙනෙහි කරන්නේ නැතුව නෙවෙයි. නමුත් ඔයගේ සාර්ථකත්වයක් වෙන්නේ ඉබේම ඒ මූඩ් එකට වැටෙනවා. තමන්න දැනගන්න ඕනේ මම බුදියාගෙන දෙන්නේ, දත්මදලා දෙන්නේ, මොකක්වත් ඕනේ ධර්මයේ යඬලා ඇස්තිනේ. ආවඩේ දාලා දෙන එකයි තියෙන්නේ ඵලයන්. ටිකට යnderන එකයි තියෙන්නේ. එතකොට මේ මම යන්නේ ආනාපාන දිගේද පරියන්කේද ඉන්නේ, දත්මැදලද ඉන්නේ නැත්තේ ධර්මය දන්නවා යාගේ නැකත. ඒ නිසා මේ වෙලාව ආවට පස්සේ අනුග්‍රහ කරනවා කියන්නේ ඒකට බාධා කරන්නේ. මම මේකට සුදුස්සෙත් කොහොමද මට මෙහෙම වෙන්නේ? මොකක්වත් නෑ. ඕක අබෞද්ධයෙකුට ඔය වගේ දෙයක් හොඳටම වෙන්න පුළුවන්. හරි අමාරුයි බෞද්ධයෙකුට හිතා ගන්න. කොහොමද මෙච්චර මේ තටමන අපටත් නැතුව නිකම්ම නිකන් තම්බියෙකුට වැඩේ වෙන්න පුළුවන්. අපි තරම් මෙච්චර මහන්සි නිසා මට දීලා තමයි උට දෙන්න ඕනේ නැත්තම්. අපිට අයිතිය තියනයි කියලා බම්බු. ඒ කිසිම තටමැව්වට එහෙම කිසිම අයිතියක් අපිට ලැබෙන්නේ නැහැ. තටමැව්ව නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක එනවනම් ආපු වෙලාවේ වැඩේ ගන්න එකයි තියෙන්නේ. ඒ ඒ දේට අවශ්‍ය කරන සද්ධාවයි සීලයයි සතියයි ගන්න ඕනේ නම්. හැබැයි සතිය එනවනම් මොන මායිමක්වත් නැහැ යාට ආපු වෙලාව වැඩේ කරගන්න දෙන්නයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කර තියෙන උඹට කරණ දෙන්න කරපන්. හේතු සම්පාදනය කරපන්. ඵල ලැබෙන්නේ සම්පූර්ණ අහඹයක්. ඒක ඉලෙක්ට්‍රික්, ඒක සර්කම්ස්ටැන්ෂල්, ඉම්ප්‍රොම්ප්ටු. ඩක්කානකට වෙනවා. එච්චරයි. ඒ තමයි බුදු. ඒ තමයි ධර්මය. අපි මේ ඉඳගෙන මහ මෙවුනව් වෙන්නේ සමාධි බුදු පිළිමේ දැන හිත හිතයට එතනින් යමක් නොලැබෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ සංඥා එක්කම දෙයක්වත් බලපෑමක් නැහැ ධර්මයට. ඒ සංඥා සම්පූර්ණ ඉක්මවලා ගිහලා තමයි ලැබෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම ලෑස්ට් වෙලා ඉන්න මේ මේ කුණු ශරීරෙට ආර්යයන් වංශනමක් වඩිනවා. රහතන් වංශනමක් වඩිනවා. එනිසා ඒක පුළුවන් තරම් හරිය කපුවා මේ කෝවිල සුද්ධ කළා තියා ඉන්නෝගේ පිරිසුදු කළා තියා ඉන්නේ. එච්චර අපිට කරන්න පුළුවන්. ඒකයි manussත් භාවයට අපිට දෙන්න පුළුවන් ලොකුම අනුග්‍රහය ඒක කොයි වෙලාවෙ කොහොම වෙයිද කියන්න බෑ. ඒ නිසා ධර්මයේ පැමිණීමේ ක්‍රමය, පැමිණෙන ධර්මය කවමදාකවත් කාටවත් ප්‍රෙඩික් කරන්න බෑ. කොයි වෙලාවෙ මොනවා වෙනවද දන්නේ ඒ නිසා අපි නිතරම අප්‍රමාදය කියලා කියන්නේ සූදානම් ශරීරය කියන එකයි ස්කවුටින් වල උගන්වන්නේ be prepared. හැම වෙලාවෙම මූඩ් එක බලන්න එපා, ඉරියව්ව බලන්න එපා. සූදානම්ෙන් ඉන්න ඒක යෝගී මනසක්. ඒක භ්‍රමචරියක්. ඒක තපසක්. හැම වෙලාවෙම ලොකු අවදියක්. ඒ සූදානම්ෙන් ඉන්න මනස වයසට යන්නේ. කොයි වෙලාවකවත් මනසට යන්නේ. හැම වෙලාවෙම මේ දැන් ඉපදිච්ච බබෙක් වගේ අලුත් දෙයකට ඕන වෙලාවක ලැස්සේ. ඉතින් මේ වගේ දේවල් අහම්බේ අහම්බෙම තමයි ඒකේ තියෙන අරුම. සම්පූර්ණ එක අහම්බෙත් යන්නේ මේ අර දෙක කිරුවොත් මේක හම්බ වෙයි කියලා ඉල්ලුම සැපෙම නීතියට දාපු ගමන් ධර්මය අජූයි කක්කා ඒක තමයි ආගම කියන්නේ කර්මාකල මේක ආගමකට ඉර කරන්න එපා මේක ධර්මයට ඉර දෙන්න උඹට කරන්න පුළුවන් හරිය කරපන් වෙන්න ඕන දේ වෙයි 11 වෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ දිනපතා රාත්‍රියේදී නිදා ගැනීමට යන විට සහ පසුදින පාන්දරින් අවදි වෙන විට සතිය පවත්වා ගන්නා ආකාරය ක්‍රමානුකූලව සක්මාන් භාවනාවෙන් පහදා දිය හැකිනම් කරුණාවෙන් එය පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඊතරවන් සරණයි. දැන් ඒකට යන්න තියෙන්නේ ටික අර පරියන්කේක හොඳට ඇති කරන් ඉගෙන ගන්න. ඊට සක්මනට කරන්ඩ ඒතකොට තමයි එදිනදා වැඩවලට ඒ ඒ ඌරුවෙන් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි අර ඒකම නෙවෙයි එකම ක්‍රමේ යම් වෙලාවක Tamanට පරියන්කේදී සියලු ඉන්ද්‍රියන් බහලා දාලා ක්‍රියා නොකර ඒ සඳහාම සතිය පැහැදිලිගෙන අතක් උඩ අතක් යන සතිය වඩන පුරුදු කරන එකනා ඊටසේ ටිකක් ක්‍රියාකාරකම් සහිතව සක්මන් කරනකොට අන්නේ දෙකේදී මේ සක්මනේදී තමයි අපට පොඩි පොඩි බාධා තියෙද්දී පොඩි පොඩි චේතනා තියෙද්දී ක්‍රියාකාරකම් තියෙද්දී සතිය වඩන පුරුදු ඒක තමයි ඔය ඉදින්දා වැඩවලට යන්නේ ඒකෙදිත් නින්දට ඉස්සලා නින්දෙන් පස්සේ එහෙම නැත්නම් වැසිකිළියට යන්න ඉස්සලා වැසිකිළියේ කරද්දී වැසිකිළියෙන් පස්සේ කනකොට යනකොට එනකොට හැම තැනකම මේක දේවාලයක් කෝවිලක් වගේ. කිසිම තැනක මේක මේ හුඟ දෙනෙක් මේ ගඳ කිලියයි වැසිකිළියයි දෙක වෙන් කරන්න හදනවා. මම කියන්නේ මේ <laughs> බණිනව කියලා මම බැනුවා. ගඳ කිලිය කියලා මලක් පූජා කරත් වැසිකිළිය කියලා මල පහ කරත් එකමයි. මල දෙකක් සතියෙන් කරනවා දෙකම එකයි බුදුසසුන කියන උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති. අරකට ගඳ කිලිය කියනවා මේකට වැසි කිලිය කියනවා අතන මල බුදනවා කියනවා මෙතන මල පහ කරනවා කියනවා කොයි එක කරා සතියෙන් කරනවා නම් ආයෙකට මේ ඉන්දියාවට යන්න මේ ඉස්තානේ යන්න නිකන් බුරු කතා. ගිය පාර මේ මම බුරුමේ ඉන්න වෙලාවේදී මේ ලංකාවෙන් ගියා කට්ටියක් 17 දෙනෙක් විතර වගේ ඒගොල්ලෝ බුරුම් පන්නිතරාමයටත් ආවා. ඉතින් අපිට ඇතර සායඩෝ හම්බෙන්න අමාරු මේ වගේ රිට්‍රීට් එකක් තියෙන වෙලාවක. ඉතින් කොහොම හරි මම පරිවර්තනය කරන එකනාගේ අනුග්‍රහය නිසා මාත් යන ගහන ගියා. ඉතින් ලංකාවෙන් ආපු ටීම් එකෙන් සායඩෝ විනාහ ටිකක් ගත්තා. ඊට පස්සේ කිව්වා මේ මොකටද ආවේ කියලා. ඊට පස්සේ කිව්වා බුරුමේ බලන්න ආවයි කියලා. උනද දැක්කේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මේ ස්ථාන ගෝක් සද්ධාවන්තයි අපිට වැඩි බුරුමේ ජාතිකයා මම බුදු පිළිමයකට පුදුමාකාර ලෙස සලකනවා. ඉතින් සායඩකුවයි ඉතින් ලංකාවේ බුදුහාමුදුරු බුරුම බුදුහාමුදුරු වෙනස්ද කියලා ඇහුවා. ඊට පස්සේ එක්කෙනෙක් කිව්වා අපි දඹදිවත් ගියා. ඊට පස්සේ දඹදිවත් වෙන බුදු කෙනෙක්ද ඉන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ එක්කෙනෙක් ගාව ආනන්දස මෙතන අපි 200ක් විතරයකට භාවනා කරන වෙලාවේදී ඒක දකින්නකොට ඇඟ හිරි වැටෙනවා කියලා. ඊට පස්සේ කිව්වා දැන් ඉතින් ඒක දැකලා එළියට යනකොට මොකද වෙන්නේ? හිරි වැටිලා නැහැ. ඉන්නකොට තියෙනවා. ඉතින් මේකද උඹලා මේ ලංකාවෙන් ඇවිල්ලා අපිට දීලා යන ආදර්ශය. විතර කොච්චර නරකද වාඩි වෙලා මම දැන් මෙතන කියන එක බැලුවා. ඔය සියලු පින්කම් වලට වැඩි. ඉතින් ඒක නිසා මේක ඕගොල්ලෝ කිරුවට මට ප්‍රශ්න නැහැ. මට බෑ මේක අගේ කරන්න බෑ. කොත්තන හරි Taman ඉන දන දේවාලයක් කෝවිලක් කරගෙන භාවනාම කරනවා නම් ඉන්න ඉරියව්ව කරන වැඩේ මොක වුණත් ඒ මනස විතරයි බුදුහාමසන්ට නිසි ගෞරවය කරන්නේ නැත්නම් මේ බුදුපණ්ඩිත සාංශ වගේ කෙනෙක් අගය කරන්නේ එහෙම අය විතරයි. ඔය මොන සංවිධානය කරත් මොන පින්කම් කරත් ඒ සාංශයට වෙන්නේ මේ පොඩි කාලේ කක්කාත ගගා ශ්‍රී ලංකන්න පොඩි ළමයි වගේ. චූ කරලා කක්කාත කාලා දැන් පොඩි ඕගොල්ලෝ නම් කරන්න තියා ඕගොල්ලෝ දෙන්නේ නැහැ පොඩි උන්ට. දැන් ඒක. ඒ ජොලි ජොබ් එක. දැන් ඒක ඩිංගිත්තක කක්ක ගෑවෙන්න දෙන්නේ නැහැ. නිතරම අර මොනවද මේ ඇල්කොහොල් වලින් හොදලා ඩෙටෝල් වලින් හොදලා ඉතින් ඌ කක්ක ගඳ එනකොට ලෙඩ වෙලා ඌ. ඉස්සර එක කක්ක තොරම කෑවට මොකක්වත් වෙන්නේ නැහැ. ඒක මොකද හැදිලා තියෙන්නේ ගොම පොළවේ. ඒ ගුරුමිණේක වුණත් කටේ දාගන්න. ඉටිපන්දමක් දැක්කක් කටේ දානවා. අඟුරු කැල්ලක් දැම්මක් කටේ දානවා. මො පොළවේ ගවත් මැරෙන්නේ නැහැ. දැන් ඉන්නේ කාට විස බීජ හරේ එනකොට ඊබෝලා එහෙනකොට මේ කට්ටිය මෙහෙ මැරිලා. සුද්ද නම කියනකොට ලෙඩේ මැරිලා. ඒකේ කොයි දෙකටත් පිටින විදිහට හැම තැනදීම භාවනා කරන්න පුළුවන් කියලා තන ගන්න ප්‍රශ්නය ආන්නේ නැත් මං කියන්නේ ඒක පටන් ගන්න කෙනා මේ වගේ වෙලාවෙ ඉඳගෙන දීයසත් ඇටදී භාවනා කළා සක්මන් කරා මේක බෝ කරගන්න මේක දන්නවනම් අර කියන එක එච්චර අමාරු නෑ අල්ලන්න. ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ දහස් ගණන් මුදල් අය කර උගන්වන සමහර පොසිටිව් තින්කින් සහ ටීම් බිල්ඩින් ආදී වැඩමුළු වලින්ද කිසියම් මානසික ප්‍රබෝධයක් ඇතිවේ. එහෙත් ඊතා කෙටි කාලයකින් බුලංගිය බැලුම් බෝලයක් මෙන් එය නැති වී ගොස් ජලිත් පරණ හිටපු තත්වයටම පත්වේ. මෙම භාවනා වැඩමුළුව තුලින් අප ගොඩනගාගත් දැනුම සහ පුහුණුවටත් ඒ ඉරණමත් නොවීමට අඩුතරමින් ලබන අවුරුද්දේ වැඩමුළුව වනතෙක්වත් රැක ගැනීමට උපදෙසක් දෙන්න. ඒ උත්හාන සම්පදා ආරක්ක සම්පදා කියලා සරෝජනසේ සම්පත්‍ය හතරක් සමජීවිකතා, කල්යාණ මිත්‍රතා කියලා ජීවිතේක අවශ්‍ය කාරණා හතරේ උපේලා දුන්නට උපිනදී අරස කරන්න දන්නේ නැත්නම් පක්කඩේ හකුරු හැංගුවා වගේ ඒක කරන්න බෑ. ඒක නිසා සතියට එළඹිලා සති මාත්‍රාව ගන්න එක ලොකු දෙයක්. ඊට පස්සේ මේක සතිය කියලා දන්න එක ලොකු දෙයක්. ඒ වගේ තමයි මේ ඇති කරගත්ත දේ තියාගන්න ඕන නම් එහෙම නැත්නම් මේ ගත්ත සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක දිගට ගෙනියන්න නම් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න. කතා කරන වචන ගැන පරිස්සම් වෙන්න. හැම වචනයක්ම මේකට කෙනෙහිල්ලක් වෙන්න ඉඩ තියෙනවා අනවශ්‍ය වචන. සම්මා කම්මන්ත ගැන සලකනද රට්ටු නටන නාටක නටන්න ඕන කමන්නේ. ඒකට අවශ්‍ය ටික කරන්න. ආජීව ගැන හිතන්න කාගවත් මානසිකත්වයට බලපාන්න යන්න එපා. කාගේ හරි මානසිකත්වයට බලපෑව සහ ගන්නවා. ඒකෙන් තමයි අපිට මේ යනිනමක් නැති වෙලා තියෙනවා. එයාට කියලා දෙන්න ඔබේ සාමාන්‍ය ඔබේ පෞරුෂත්වයේ ඔබේ මේ මානසිකත්වයේ උඹට ඕන උදව්වක් තියෙනවා කතා කරපුවා මට පුළුවන් නම් කරන්න කාදාකත් අත තියන්න එපා ආජීවය හරස් කරගන්න. ඒක ලේසි නෑ. මොකද අපි එච්චරම පින් කරලා නැතුව ඇති. දැහැහෙන පින් කරලා තියෙනවා. පින් කරලා තියෙන ප්‍රමාණයට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන ගැන කතා කරන්න. ඒ තුන ගැන නැතුව කොච්චර භවනා කරත් බැලිමේ උලා යනවා යනවා යනවාමයි. අය දෙකක් නැහැ. ඒ නිසා මේ ඉඳගෙන තටමන එක විතරක් නෙමෙයි භාවනාව කියන්නේ ජීවන රටාව හදාගන්න. ඒකත් එක සැරේ හදන්න බෑ. ටික ටික කල්පනා කරන දවසට කොච්චරක් අනවශ්‍ය වචන කතා කරනවා. වචන කතා කරන්න වෙන්නේ සමාජශීලී වීමෙන්. ඒ වගේම කටයුතු කාරණා නිකන් ඉන්නකොට එක එක දේවල් ඔළුවේ දාගන්න. මේ මම වැදගත්ෙක් කියලා පෙන්නන. ඊට පස්සේ ජීවන රටාව. තමන්ගේ ආජීවය පරිසරයට හානි වෙන දේවල්, සතුන්ට හානි වෙන දේවල්, අනුගේ තව මානසිකත්වයට බලපාන දේවල් වුණොත් ගණ්ඩ නමස්කාරලා වැඳලා සමාවිල්ල ගන්න. අනේ මට කිසිම ඕනකමක් නැහැ කාටවත් බලපෑමක් කරන්න. මම නිසා හොඳ හෝ නරක දෙයක් වුණා නම් මට සමා වෙන්න. මොකද මගේ ගමනට වැඩි බර කරදරයි. පෞල් සංවිධාන සංගම ඇඩ්වර්ටයිස්මන්ට් එක දැකලා තියෙනවද? වැඩි බර ගමනට බාධායි කියලා. ඌ අදගින්නේ නැහැ. ඕගොල්ලෝ දැක්කද බලේ පේන්නේත් නැහැ. ඒ කියන්නේ මේකෙ පෙන්නලා තියෙනවා ඒ අම්මට අතේ එක බබයි බඩේ එක බබයි කරේ එක බබයි සාවේ එකෙක් ඉන්නවා පිටිපස්සේ. මිනිහක් ඉන්නවා පොදියක් තියාන බස් එක යනකම් බලගෙන බස් එක නතර කරන්නේ නැහැ. මෙච්චර දෙනෙකුට ඉඩ නැහැ. තනියම ඉන්න මිනිහට බස් එක නතර කරනවා. ඒක ඊයසන වැඩි බර ගමනට බාධායි. ඒ වැඩි ඇසුරට ගියොත් වැඩි ගැටියත් එක පෛරුපාසන කරන්න ගියොත් සලකා බලන්නේවත් නැහැ. එසා පුළුවන් තරම් හුදකලාව විවේකය ජීවිතේ පිරිච්ච ගතිය විශ්‍රාම ගතිය ඇති කෙනෙක් ඇසුරු කරන්න. ඒ මනුස්සයා ළඟටම වෙලා ඉන්න අනික කියන මට මේ වැඩක් තියෙනවා මෙයත් එක්ක ඉඳ තියෙනවා. ඒ මනුස්සයා කැමති නැහැ මම මෙතෙන් යනවා. මොකද උගේ විවේකේ උගන්නේ ඒක කියන්නේ එහෙම කියන්නේ නැහැ. මම අතවලත් එක්ක තියෙනවා ඒ නිසා මට මට මම යොදාගත්ත වැඩක් තියෙනවා. නිසා සම්පූර්ණ ටයිම් ටේබල් එක ෆික්ස් කරන්න භාවනා වැඩ පිළිවෙලට මේ වගේ දේවල් වලට දාලා මුළුන් තරම් හුදකලා වෙන්න බලන්න බර ලහනක් තරහ වෙනවා. ඒකට වැඩි ලේසි හදාගත්ත සතිය නඩත්තු කරන්න පුළුවන්. ඒ නිසා සම්මා දිට්ඨි සම්මා සංකප්ප වලට පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා තියෙන එක පොදුවේ කරන්න යන්නත් එපා කතා කරන්න යන්නත් එපා හරිම භයානකයි. Taman තනියම තනියම ප්‍රතිගත කරගන්න. හැකි තරම් කතාව අඩු කරන්න, හැකි තරම් කර්මාන්ත අඩු කරන්න, හැකි තරම් අනුගේ ජීවිත ඇඟිලි ගැහිම්, එහෙම නැත්නම් වැරදි ජීවන රටාව නැති කරන හිඟා කකා ජීවත් වෙනවා. අංගවන්සලා අපි පිටු සිඟා වැඩ කරා නැත්නම් හිඟා කාලා ජීවත් වෙන්නේ මෙච්චර හොඳ ජොබ් එකක් නම් මයි කපට හම්බ වෙලා නැහැ. ඇයි හද්ද යන්නේ කවුරු හම්බ කරත් මකට නේ? කවුරු මොන જાතින් හැම මොරත් ඒ මසුර කන්න බෑ මට කැල්ලක් නෑ. ඕන දෙයක් අපි හැම කරගම බුදුහාමරණ බුද්ධ පූජාව දෙනවා. ඒ තමයි. හිඟාකක ජීවත් වෙනකොට දැන් අපි පුංචි අවුරුදු 6 වෙනකම් අම්මා ඉතින් අපි ආරසාවක් බැලුවා මధుරෝත් ඒවා කණ්ඩක් දුන්න බොණ්ඩක් දුන්න පුළුවන් වුණානේ ආයෙත් හම්බ කරන කතාව. ආයෙත් ගිහිල්ලා අම්මා ළඟට ගිහිල්ලා කියන්නේ අනේ අම්මේ මොකද කරන්න වෙලා ආයෙ අම්මා සලකනවා. පැහෙන්න ගියොත් බෑ. මුක්කක්වත් දන්නේ නැතුව වගේ සතිය වඩන්නත් මෙච්චරයි තියෙන ක්‍රමේ අනික හැම ප්‍රශ්න වලට මෙච්චරයි තියෙන්නේ. අඬු පණ්ඩ යන්න එපා. අඬු අකුල ගන්න කුඹෝ අංගානේ සකේ කලාවේ සමාදහම් වෙකු මනෝවිතක්කේ. හිතට එන අදහස් කිසි වෙලාවක කාටවත් කියන්න යන්න එපා. නොකිය හිතේ කියලා ප්‍රශ්නයක් නෑ. මා මුවින් නොබැන ඉඳ නැත්නම් හිතින් බනින්න. මොකකටවත් අල්ලන්න බෑ. අපි යන් ඊගා ප්‍රශ්නය. 13 වෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවදී ලැබුණු අත්දැකීමක් පිළිබඳ ප්‍රශ්නයකි. ඊතා හොඳින් ආශ්වාසයට සහ ප්‍රාශ්වාසයට සතිය පිහිටා ඇති බව දැනුනි. හුස්ම ක්‍රමයෙන් දික්වි ඊතා පැහැදිලිව මුල මැද ඇග දැක ගැනීමට හැකි විය. ඉන්පසුව ආශ්වාස සහ ප්‍රාශ්වාස අතර හිස් බවද දැක ගැනීමට හැකි විය. ක්‍රමයෙන් හුස්ම තුනී වී ගොස් ගිය අතර දිගැස්සී එකවරම හුස්ම ගැනීම නතර වූ බවක් දැනුනි. සහැල්ලු බවක්ද දැනුනි. නමුත් ශාරීරියේ උඩුකය පරණ නැතුව මෙන් පිටුපසට ඇදවිගෙන යන්නට පටන් ගනුනි. ඇදවි වැටීම නතර කිරීමට උත්සාහ කළ විටම නැවත හුස්ම ගැනීම දැනෙනට විය. දෙවරක් පමණ මෙසේ සිදු විය. උඩුකය පල නැති වී ඇදවිගෙන යන අවස්ථාවේ කුමක් කළ යුතුද? එම අවස්ථාවේ නින්දට වැටී සිටියේ නැති බව පැහැදිලිවම තේරුම් ගතිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ සහ නිදුක් නිරෝගී සුව ලැබේවයි පතමි. මේකේ වාක්‍ය දෙකක් පිරිසුදු කරගන්න පුළුවන්. එතකොට හරි මේ මොකද්ද මේ කාටත් වගේ උදර මේ ප්‍රොජන වෙනවා පළවෙනි වාක්‍යය කියලා තියෙනවා ආනාපානේ සතිය පිහිටිය බව දැනුණා කියලා. එමනේ තියෙන පළවෙනි. කොහොමද දන්නේ දැන් මේ මගේ සතිය ආනාපානේ පිහිටිය බව දැනගත්තේ කොහොමද? කැමැතිද මේ ලියපෙකන අට උත්තරයක් දෙන්න? මගේ හිත ආනාපානේ පිහිටිය කියලා දැනුණා. ඒක මම අභියෝග කරනව නෙවෙයි. මම කියන්නේ ඒක තව ටිකක් අපිට ඒක පිළිබඳව දෙන්න පසුතල විස්තරයක් නැත්නම් අත්දැකීම කොහොමද දන්නේ දැන් තානපණ ඉන්නවා කියන. හරි ඒක කියන්නේ බෙදා ගන්න කැමති නැත්නම් ආණ්ඩියෙක් නම් කුම්මහියෙක් නම් ඊර්ෂ්‍යාකාරයෙක් නම් තිබිච්චා. කමන්නේ. මෙච්චර මම දෙන ඈ දැන් නම් කියන්නේ නෑ. නෑ කියන්න තීරණේ මම බැන්නේ. එක එක්කත් එක එක්කත් අහල් මිටක් දාන්න කැමති නෑ බත් එකට. ඔක්කොම තැම්පිච්ච බත් කන්න බලන්නේ ඉන්නේ. ආණ්ඩියත් එන ගැඳ ඇලි කතාව දන්නවනේ. ආණ්ඩි ඔක්කොමලා ආණ්ඩි එක පොඩ්ඩක්වත් තමන්ගේ අත්දැකීම බෙදා ගන්න කැමති නෑ. කමන්නේ ඒත් කමන්නේ. ඊට පස්සේ අන්තිමට කියලා තිනවා දැන් මේ ඔළුව පාත්තල යනකොට මම ඉස්සුවා. ඉස්සනකොට ආයෙ සතිය මේ ආනපානේ තහ දැනීම එන්න පටන් ගත්තා. ඊට පස්සේ මයෙන් අහනවා ඔලුව පාත් වෙච්චා මොකද කරන්න ඕනේ? ඉතින් කරලා තියෙනවා. ඉතින් මයෙන් අහන්නේ. ඒ ඇත්තටම මං කියන්නේ. දේශයක් ඔලුව පාත් වෙන ඔලුව කෙලින් කරලා තියෙනවා. ඉතින් මයෙන් අහන්නේ මොකද? මයෙන් අහ මගේ අනුන්ගේ දරුවන්ට මොකටද මං අසං කරන්නේ? ඒ නිසා අනිත් දවසේ කරලා බලන්න නොකර ඉන්න. ඉතින් මට කියන්න දෙන ඕක බලන් ඉන්න මේක මට කියන්න දෙන ඔබ දැන් ඇඟිලි ගැහුවානේ. ඉබේ ගලන ප්‍රවාහයට ඇඟිලි ගැහුවා නැති ගැහුවට පස්සේ වෙන දේ පේනවනේ නරක නෑ. අනේ දැස ඇඟිලි ගහන්න නැතුව හිටවම මොකද වෙන්නේ බලන්න. ඒක තමයි ඊගාට කරන් තියෙන විප්ලවය මේ විකල්පේ. ඉතින් මේ මේ දෙකම ඕනම කෙනෙකුට බුද්ධ විඳින්න වෙන අවස්ථාවක්. ඕනම කෙනෙකුට හිතනවා දැන් මට සතිය පිහිටියා. මට දැන් සක්මනාර ගියා. මට දැන් සතිය ආනවන සතිය පිහිටියේ මොකෙන්ද කියන්නේ? කවුරු රැහුවොත් මේ ප්‍රශ්නේ 100ට 100ක්ම අත්දකින්න දෙයක්. කියන්න ක්‍රමයක් නැහැ. ඒක හැමදාම අපේ හිත අලුත් කරන ප්‍රශ්නයක්. අතිය පීඩේ බවට දැනගන්න ක්‍රමයක් නැහැ. හැබැයි හොඳට තේරෙනවා මොකද්ද එකකින් මට මතකයි මම ඉස්සල්ලාම ඒ අපේ පීරදෙනියේ People's Bank එක ළඟ යනකොට මම එක දවසක ඇවිදිනවා ලෙක්චර්ස් ඉවරලා ආපහු යන ගමනේ මට හොඳටම තේරුණා මොකද වුණා කියලා. කවුරුත් ඒ කතා කර කර නෙවෙයි යන්නේ බොහොම දැහැල්ලුවට නිකන් සාමාන්‍ය බාත් รู ම් ස්පේසයක් දාගෙන හිටියේ. බෑග් එකක් හෙල්ලෙනවා මේ පැත්තේ. අතේ ෆයිල් එක තියෙනවා. මිනිස්සු යනවා එනවා. ඒක පාට මට තේරෙනවා 100 100ක්ම ඇවිදිනවා. මට තේරෙනවා මොකද්ද වුණයි කියලා හැබැයි සතුටට එතනම ධම්මික අමතුරු හිටියේ ඔලේ මේ ෆැකල්ටි ක්ලබ් එකේ දාලා මම ගිහිල්ලා කතා කරලා සංස්කෘත හදිසි ආවේ. මෙන්න මෙහෙම දෙයක් වුණා මේ මට මේ කවදාකවත් නැතුව මම මේ හතරමාට පහට ඇති වෙලා හැන්දෑවේ. සතිය ඊට පස්සේ කොහොමද කියන්නේ කියලා මම කිව්වා ඒකට කියන්න වචන නැහැ. එකක් මගේ ඉංග්‍රීසි හොඳ නැහැ. මේ ඒ දවස්වල උඟුලක් දුරුලයි. අනිත් එක මේ කියන්න යනකොට හරි ආසයි කියන්න කියන්න බෑ. ඊටසේ කොහොම නැහැ නැහැ කියන්නේත් නැහැ හා කියන්නේත් නැහැ. ඒක වෙන්න විදිය නැවත නැවත වෙන විදියට ඒක කරන්න කියලා ඒ පළවෙනි සැරේ මොනම ඉරියව්වක හෝ මොනම අරමුණක හෝ සතිය පිහිටියට පස්සේ ඒ බව Tamanට වැටහෙන ක්‍රමේ කවදාකවත් තව කෙනෙකුට වැටහිච්ච ක්‍රමයක් නෙවෙයි සම්පූර්ණම නැවුම් සම්පූර්ණම අලුත් කරලා දාන. ඒ නිසා ඒක නැවත නැවත කරනකොට එයාගෙන් ඒ අත්දැකීම කාටවත් හොරකම් කරන්න බෑ. කාටවත් දෙන්න බෑ. ඒ තරම ඉන්ට්‍රින්සික්, ඒ තරම පර්සනල්, ඒ තරම් ප්‍රයිවට් එකක්. ඉතින් ඒ තරම් අලුත් කරන දෙයක්. ඉතින් අය ප්‍රශ්නේ අහන්නේ මේ ඒ ඒ තියෙන මේ නැවුම් ගතිය කාටත් අත්දකින්න කයෙන්වත් අහන්න බෑ සත්‍ය පිටියම කොහොමද කියලා කාටවත් කියන්න බෑ කිව්වොත් ඒක නෙවෙයි සතිය දැන් මේගොල්ලෝ සත්‍ය පිටියද කියලා හිතන්න කිව්වා ඒක නෙවෙයි සතිය ඒකේ බුද්ධ විදිනකට මනුස්සයට හම්බෙන මේ දේ බුදුහාමුදුරුවෝ රාහුල කුමාරට දීපු දෑවැද්ද තමයි ඔය මෙන්න මේක ගනී කොච්චර උත්සාහ කරන්න ඕනද ඊට පස්සේ අපි කරන්න දන්නේ සාමූහික යුදලා අපි බලනවා මචන් වලට දාන්න. නමුත් සංඝ සම්පූර්ණව කරන්න බෑ. 14 වෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ මෙය ප්‍රශ්නයක් නොව ප්‍රකාශනයකි. උදේවරුවේ සක්මන් භාවනාවෙන් පසුව ආනාපානය අරමුණු කරගෙන පරියංග භාවනාවට හිඳගතිමි. ඊතා ඉක්මනින් අරමුණ සියුම් වී ගොස් ඇඟ සැහැල්ලු වී ඊතා සුවදායි තත්වයකට මා එළඹී එමි. නිවසේ භාවනා කරන විටදී මා මෙම తত্ত্বය නිතර අත්දකිමි. ප්‍රපංච නොකර බොහෝ වේලාවක් මා මේ తত্ত্বය පවත්වා ගනිමි සිතා ඒ දෙය දැඩි අවධානයකින් බලා සිටියෙමි. මෙසේ සෑහෙන වේලාවක් සිටි මම හදිසියේ ඊතා වටිනා මට හදිසියේ ඊතා වටිනා අදහසක් පහළ විය. බුදු කෙනෙකුසේ අප ළඟටම පැමිණ මේ ගැඹුරු ධර්ම ඉතා පැහැදිලිව සහ සරලව අපට කියා දෙන ධම්මජීව ස්වාමීන් වහන්සේට උසස් තුතු පඳුරක් කුද කළ යුතුයයි සිතිනි. දිය යුතු අපි මයික් එකට කතා කරනවද? දිය දිය යුතු ගණනද සිහියට ආවේය. <laughs> මෙසේ මේ සිතුවිල්ල දිගේ ටික දුරක් ගිය පසුවයි මට වැටහුණේ විඥානයේ විසින් නිවන ලද ෆුල්ටොස් පන්දුවකට මා දැවි ගොස් ඇති බව මට සිතාවක් පහළ විය. විඥානයේ මොනතරම් මායාකාරී දැයි සිතිනි. ටික දුරක් ගොස් හෝ මෙය වටහා ගැනීමට නොහැකි වීම එන සතුටට සසිතට සතුටක්ද පහළ විය. වටහාගතට හැකි වීම. ඔව් වටහා ගැනීම. ඔබ වහන්සේට තුටුපොනටක් ලෙස මෙම අත්දැකීම මෙසේ සටහන් තබමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පත. ඔව් කක්කා වෙච්ච ටික මට දෙනවා. අර දෙන්න අර දෙන්න දීපු ගාන ඒක ඒක පංචයක් විතරයි. අර මේ කොල කෑල්ල කඩන් මන කතු ගාලා මට දීලා යන්නේ. තුහාදෝ හරි අසාධාරණ ක්‍රමයකට accounts balance කරන්නේ. දහ 15 ප්‍රශ්නය අතිපූජ්‍ය ධම්මජීව ස්වාමින් වහන්සේ ඊයේ දින පෙරවරු භාවනාවේදී ඇති වී තිබුණ ගැටලු සහගත తত্ত্বය එනම් නොයෙකුත් චේතනාවන්ගෙන් තිබුණ බාධාවන් ය මේ ඔබ වහන්සේට ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් කොට ලැබුණ උත්තරයෙන් වඩාත් සිත ප්‍රබෝධයටපත් වී ඊට අදිෂ්ඨානශීලීව සවස අවසන් භාවනා පටන් ගත්තෙමි මේදී වැඩි වේලාවක් යන්නට පෙර සිත ප්‍රධාන කර්මස්ථානයේ වෙතට නෑඹුරු වී වලාකුලක සෙවණැල්ලකින් සිත වැසී යන්නක් මෙන් දැරෙන අතර ඒ විගසම හුස්ම සහ කය පිළිමත දැනීමක් නැති විය. එනමුත් වරින් වර කය ගැස්සෙන සහ වක් වෙන බවත් සිතට දැනින. එහෙත් එය මාගේ භාවනාවට කිසිදු බාධාවක් නොවිය. මෙලෙස විනාඩි 30ක් හෝ 40ක්වත් සිටිනට ඇත. අද දින උදෑසන සිට මේ වනතුරු කරන ලද භාවනාව ඊයට වඩා තරමක් වෙනස් වූ සිදුවිය. එනම් සිත ප්‍රධාන කර්මස්ථානයට යොමු කර ටික වේලාවකින් හුස්ම සිහින් වී ගොස් එක්වරම උරහිස් දෙක තද වෙන්නක් මෙන් දැනී සිත තැන්පත් වේ. පෙර දිනසේම කය පිළිබඳව කිසිදු දැනීමක් නොවුන අතර සමහර විටක කය වක් වෙනවා හෝ දෝලණය වෙනවා මෙන් සිතට දැනුණා. භාවනාව එලෙසම බාධාවකින් තොරව සිදුවිය. එසේ විනාඩි 30ක් 40ක් පමණ වන්නට ඇත. භාවනාව අවසානයේ සෙමින් ඇස්හැර මගේ ශරීරය දෙස බැලුවේ එය වක්‍ර වී හෝ පැත්තට ඇලවී ඇතැයි දැනගැනීමටය. එහෙත් කිසිදු වෙනස් වෙනසක් සිදු දුටුවේ නැත. භාවනාවට භාවනාවට පෙර වාඩි වූ සැටියෙන්ම සිටි බව පෙනින. හිතට හොඳ ප්‍රබෝධයක් ඇත. මේ தත්ත්වය පිළිබඳ ඔබ වහන්සේ ගේ අදහස් දක්වන්න. තවද විනාඩි 30ක් හෝ 40ක් පමණ මෙම සැලකිලිමත් తত্ত্বය අවසන් වුවත් ඉතිරි කාලය පුරාවට සිත කිසිදු බාධාවකින් තොරව හුස්ම වෙතම තබාගෙන සිටීමට සමත් වීමි. කයේ කිසිදු අපහසුතාවයක් තිබුණේ නැත. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය කරුණාවෙන් පතමි. මේ වගේ වෙලාවල බලනකොට මොකෙන්ද සතිය කැඩෙන්නේ කියලා. සතිය හදන හැටි පාදයි. අනේ දවස පුරා මොනම වෙලාවකවත් සතිය කැඩෙන වෙලාවක් තියෙනවද කියලා බලන්න පටන් අරගත්තොත් අර අවුරුදු ගාණක් හදාරවලා ජීවකයට දිසාපාමෝ කාචාරිකවලු කැලේට ගිහිල්ලා බෙහෙතර ගන්න නැති જાති ගහක් තියෙනවා හොයන්නේ කියලා. දවස් හතක් ඇවිදලා කිව්වලු එකක්වත් නැහැ කියලා. අපිට ගියොත් එහෙම බෙහෙතර ගන්න ගහක් හොයාගන්න බෑ. ඇයි බෙහෙත් අඳුරන්නේ නැහැ? ජීවකයා කොච්චර දැනගත්තද කියනවනම් මේ කැලයක් හරහට ගියාට එක ගහක්වත් නැහැ විසි කරන්න. ඒ වගේ අපි දවස පුරා සිදුවෙන එකම චිත්තක්ෂණයක්වත් ධර්මයෙන් තොර නැහැ. සතියමුත් තොර නැහැ. ඉතින් එනකන් අපි ඉතින් අඬා හො ගන්නවා නේ සතිය කියන එක තේරෙන්නෙත් නැහැ, කරන්නත් බෑ, පනත්තු කරන්නත් බෑ කියලා. මේ වගේ කෙනෙකුට ඕනනම් කියන්න තියෙන පුළුවන් නම් සතිය කඩවා මං අල්ලනවා. කියලා කෙලෙස් වලටයි හිතවිලි වලටයි වේදනාවටයි සද්ද වලටයි කියන්නේ උඹට පුළුවන් තරම් බලපං මම ෆුල් ටොස් බෝලයක් දැම්ම ගන්න මාළයට කියන්නේ තියෙන දාපං කොහොමද දාන එකක් කියලා ඒ විදිහට බලන්න පටන් අරගත්තාම කිසිම වෙලාවක සතිය කැඩෙන්නේ නැහැ කැඩුනයි කියලා චෝදනා කරන කඩප්පුලි හිත තියෙනවා විතරයි කැඩුනා කියලා දන්නවනේ ඉතින් දන්නවා දැනීම හරහා සතිය තියෙනවා අන්නේ විදිහට ඒක අනිත් පැත්තට හරවලා දෙන්න තියෙන්නේ. මම මෙතෙක් සතිය ඇති කරන්න උත්සාහ කරා. දැන් ජීවිතේ ගත කරන ගමන් බලනවා කොතනද කැඩුනේ කියලා. ඒකත් සතුට වෙනවා. දැන් සතිය ගැනව දන්නවනේ. එතකොට ෆුල් දවස පුරාම ෆුල් සතිය ආලෝකයේ තියෙන සමාහලට දන්නේ නැති බව දන්නවා. මට තියෙන බව දන්නවා. නැති බව දන්න එක තමයි වඩා හොඳ සතිය. අදී නැති බව දන්නේ කාන්න එහෙම දෙන්න අභ්‍යාසයක් කැලේට ගිහිල්ලා දවස් 7ක් ඉඳලා බෙහෙතට ගන්න බැරි පැලයක් වුණාක් තියෙන කියලා බලහන් ඉන්නේ කියලා. මොකක්වත් නැහැ. අනේ එදාට තේරෙනවා බුද්ධ බුද්ධහලෝකේ බුදුහාමරන්ගේ ධර්මය නැත්නම් ශාසනය අපිට මොකද්ද උෂ්ණක් ඇදිලා තියෙනවා කිය. සාතිපික්කල බුදුහාමරගෙන මෙයාට ධර්ම විනේ උෂ්ණක්වත් ඇදිලා නැහැ කිය. ඒ සතිය වන්නකොට තියෙන යම් තැනකට යන කර ගියාට පස්සේ අපි ඒ ලකුණු 33 ගන්න පුළුවන් දැන්. දැන් 50 70 ඒක කෝක වුණත් දැන් පාස් මාක්ස් තියෙනවා. බය නැහැ. ඊට පස්සේ බය නැහැ. මගේ නම් මම දන්නවා ලකුණු 33 ගත්තේ නැහැ 30 ගත්තේ. එක්සමින අතින් තුනක් දාලා තමයි මම පාස් කරලා තියෙන්නේ. මොකද මම ඉංග්‍රීසි මීඩියම් කරේ. මම ආයේ රංජිත දෙන හැමදාම පේපර් එකට ඉස්සලා ෂේක් කෑන් කරගන්නවා. අපි ඉංග්‍රීසි මීඩියම් කරනවා. ඉතින් දන්නවා ෂුවර් කියන්න ඕනේ ලියෙන්නෙත් නෑ, ලෙක්චර් කියන එක තේරෙන්නෙත් නෑ. හැබැයි ඉතින් කෘෂි කර්ම කියන්නේ ඉතින් අපි ජම්මෙන්ම දන්නේ කනේ අය ඔකට අලුතෙන් ඉගෙන ගන්න ඕනේ. මම දන්නවා ෂුවර් පාස් කරේ එක්සැමිනේට ඕනකමද කියලා. ඒත් හත්තේකවත් බයක් නෑ පෙල්ලේ කියලා. කොහොමද කරන්නේ? යුනිවර්සිටි ගිය පයින් ගාලා රීලියට දානවානේ. කොහොමද ඩිග්‍රී දෙනවා? <laughs> ආයේ එයාපෝට් එකට ගියාට පස්සේ ප්ලේන් එකට ගෙනියන්න බෑ උන්. ඉතින් ඊයේ ගෝ තල්ලි කියවලදී. ඒ වගේ තමයි දෙන්නේ. ඊට පස්සේ මට කොහොමඩක්වත් මේ ක්ලාස් එකක් හම්බෙයි කියලා හීනකින්වත් නැහැ බලාපොරොත්තු කරන්නේ. එහෙනම් සාමාන්‍ය පාස් මාක්ස් විතරයි. ඉතින් අපේ පුංචය මට කිව්ව ඔබ පාස් වෙන්න ඕනේ නැහැ. පායන්න විතරක් තිබුණොත් ඇති කියලා. මම දන්නවා. මම දන්නවා උඹ ගැන. මම සල්ලි දෙන්නම්. ඔය දෙවෙනි සැරේ ඇඩ්වාන්ස් ලෙවල් කරන්න ගියා මම කව වැඩක් නැහැ. අපරාධේ රට රකීමේ අරමුදලට දහලි ටික ඉදිරියට දාන්න you are fail කියලා මම. ඒක උඹ ඵලයන්කෝ. දැන් මම දහලි තියෙන වෙලාවනේ. උඹ පාස් වෙන්න ඕනේ නෑ. යම් පායන්න විතරක් කෙනෙක් වේද? three subjects. නිකන් S3 යුනිවර්සිටි ගියේ. පොට්ටෙට තන්නේ කර පොට්ටෙට අපේ ගෙදරයි යුනිවර්සිටි අතර බොහොම පොඩි දුරයි තියෙන්නේ. මග වැටුණා නම් වගේ වැටෙන්නේ. ගඟේ වැටෙන්නේ හදිසි එහා පැත්තට වැටුනේ. ගියාට පස්සෙත් මම දැනගත්තා කොහොමද ඉගෙන ගන්න ගැන කිසිම කොහොමඩක්වත් මම කිසි උනන්දුවක් තිබුණේ නැහැ. පාස් මාක්ස් ගන්න එක විතරයි මට තිබුණේ. ඒ නිසා කිසිම ටෙන්ෂන් එකක් නැහැ. මේ ඔයගොල්ලන්ට බෑ ඒ ඒ දෙල්ලම ඔයගොල්ලෝ හැම වෙලාවෙම මේ ඩික්ටේෂන් එකට ෆයිට් කරනවා ක්‍රෙඩිට් එකට ෆයිට් කරනවා අන්තිමට විභාගෙ ලියලා අවිල්ල තටු ගන්නවා අයියෝ ලියන්න බැරි වුණා මට යන්න ඉස්සර තටු ගන්නෙත් නෑ, පේලුනට තටු ගන්නෙත් නෑ. මොකද? සබ්ජෙක්ට් එක එච්චර බරපතල නෑ. සතියත් ඒ වගේ තමයි. මේ විනෝදෙට කරන්න ඕන. මේ සතිය කියනක හොබි එකට කරනා මිසක් ඔය සීරියස් ටෙන්ෂන් දත කාගෙන කරන්න හදනවනම් සෝරි. සෝරි කියලා තමයි කියන්නේ. මම කියන්නේ මේ ආගම ධර්මයේ හැල්ලුවට ගන්නවා කියලා. නමුත් මේ ඒ විදිහේ නිකන් මේ සෑල්ලු කරගත්තේ නැත්තම් මොන මන කඩයක්ද උක. ඒ විදිහට සතිය ඉදිරියදා ජීවිතේ කිට්ටුනාට පස්සේ කියඹට පුළුවන් නම් කඩපන්. මම ෆුල් ගාඩ් එකේ ඉන්නේ පුළුවන් නම් සතිය කඩපන්. කැඩෙන්නේ ඒක තමයි ආදර්ශය. 16 වෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ නිස්සරණ වනයේ භාවනා මස්ස ස්ථානයේ සීනිය යෝගියෙකු ලෙස සැලකීමට සුදුසු කම කවරෙක්ද? මා hina වෙනවා නේද? අනේ සීරියස් ප්‍රශ්නයක් අහන්නේ. මා දැනට මෙවැනි වැඩමුළු දෙකකට සහභාගී වී ඇත. නිස්සරණ වනයේ පැවැත්වෙන ගුරුවරයෙකු රහිත වැඩසටහන් වලට මා ලබ ඇති සුසුකම් ප්‍රමාණවත්ද? තෙරුවන් සරණයි. ඒ කියන්නේ සීනියර් යෝගේ කතාවක් නෙවෙයි තියෙන සයිලන්ට් රිට්‍රීට් රෙජිස්ටර් එකෙන් දාන්නේ ඔය. දැන් මම නැති වුණාට පස්සේ එහෙ යනවා සයිලන්ට් රිට්‍රීට් වගේක් යනවා. ඒකට ගන්නේ නිසන් වනේ වැඩසටහන් දෙකක් තුනක් කරපු අය. ඒ මම ඉන්නවට වැඩිය උන්ටට යනවලු. හිතාගන්න හිතාගන්න පුළුවන් නේ. දැන් මේ දවස්වල ඕගොල්ලන්ගේ ගෙවල් වල වැඩ টොප් එකට යනවා. අහන්න දෙයක් නැහැ. මේ මේ මේ හොල්මන් නැහැ නේ ගෙවල් වල. දැන් මේ වයසක ආච්චිලා මෙහෙ තියාගෙන ඉන්නකොට ගෙදර මිනිස්සු කොච්චර සතුටු වෙනවද කියලා හිතනවා. මේ මෙව්වත් ගෙදර හිටියාම මල්ල වාතනේ. අර මිනිසුන්ට මන අපිට උයාගෙන කාලා පුදියන්නේ. දැන් ඔන්න හෙට පතු පතු අපු වතුර ගා ගන්නවා. ආයේ මල ආයේ මල හොන්තු වෙනවා ගෙදර කියලා. දැන් මම යනකොටත් ඒ වගේ තමයි. මම ගිය දවසේ ඉඳලා වලි. අර කදිනවා මේක අදිනවා මේ දවස්වල යනවලු ඊමේල් එවනවා මට. ෂෝක් එකට යනවා සයිලන්ට් රිට්‍රී එක්කෙනෙක්ව කතා කරන්නේ බේසික් ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික දාලා දෙනවා ටයිම් ටේබල් එක තියෙනවා බලන්න කවුරක්වත් නැහැ টොප් එකට යනවා ඒක මේ ඇඩ්වාන්ස් ඕගේ කතාවක් නැහැ ඉතින් සයිලන්ට් රිට්‍රීට් වලට අපි එහෙ දෙකක් කරලා තියෙන කට්ටිය ගන්න. ඇත්තට මම මොනවත් බදන්නේ නැහැ. මම යවන්නම් ඒ ඉන්නවර මේ දවස්වල බලන්නේ දිලා. දිලා හිටිය ඇරචි. එතන ආරෝස් ලොක්කම ඕගනයිස් කරන්නේ. එයාට දීපු ගමන් එයා ක්වෙස්චන් කරනවා. කරලා ගන්නවා. ඒ නිසා ඒක සීනියර් යෝගය. සීනියර් යෝගය වෙන්න නම් ඉතින් සෑහෙන්න මොලේ නරක කරලා තියෙනවා. එහෙම නැත්නම් එහෙම සීනියර් යෝගිකමක් ගන්න අමාරුයි. මුළු හොඳටම නරක වුණාට පස්සේ තමයි අපි සාමාන්‍ය සීනියර් යෝගී කෙනෙක් කියලා සලකන්නේ. මේකට එච්චරම ලෙඩ තියෙන්න ඕනේ නැහැ. 17 වෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ පරියංකයේදී චිත්ත සමාධිය ඇතිව given මොහොතක ඇති වූ ශබ්දය හඳුනා ගැනීමට එනම් මේ ශබ්දයක් රූපයක් හෝ ගඳක් නොවන බවත් සංඥාවක් ලෙස තේරුම් ගෙන ඇත. මේ විඥානයේ කෘත්‍යයක් ලෙසද සිතමි. මින් අනතුරුව කිසිම සංඥාවක් නැති වෙලාවක් කීමට බැරි අවස්ථාවක් තිබූ බව භාවනාවෙන් එළියට ආපසු වැටහින. නිින්ද නොගිය බවද විශ්වාසය. ඒ නැවත සිත ආනාපාණයට පැමිණුණ හේනි. දැඩි නිශ්චලතාවයකදී සංඥා නොමැති නිසා එසේ වූවාද නැත්නම් කුමක්දයි කරුණාවෙන් පහදා දෙනමෙන් ඉල්ලමි. මේ අවස්ථාවේ මම හිතන්නේ මේක හරියට පොට්ටපාද සූත්‍රයේ පොට්ටපාද සූත්‍රය මතකයට නැගුණි. ප්‍රශ්නේ ඇසීමට තරම්වත් පුළුවන් කමක් නැත ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මේකෙත් තියෙනවා මේ ඒ වාක්‍ය ලියවිලා කිසිම සංඥාවක් නැති තත්ත්වයට ගියා. ඒ ගිය බව දන්නේ කොහොමද කියන එකයි මම අහන ප්‍රශ්නේ. ඉතින් මේ කවුරුක උත්තර දෙන්නේ නැහැ. ඒක එතකොට මේකේ ගේමක් නැහැ. ඒ ලියවෙනවා ඒක ලියගෙන යනකොට අපේ රචනකම ලියනවා. ඒකට හොඳටම ගිහිල්ලා බැලුවොත් සංඥා නැති බව සංඥාවක් තියෙන බව සංඥා නැති බව හරි දැනගන්න. නැත්තම් කොහොමද මේ දැනගන්නේ? එතකොට මේ නාස්චාර්ථය, නාස්තිකත්වය කොහොමද වැටහෙන්නේ කියන එක හරිම අපූර්ව දෙයක් ওই භාවනාදී සිද්ධ වෙන. දැන් කවුද කැමතිද මේක ලියවෙකන කියන්න මේ කොහොමද මොකෙන්ද අත්දැකේ? මට සංඥාවක් තිබුණ නැති බව නැත්නම් සංඥා තිබුණ නැති බවට සපේලා උත්තර දෙන්නේ කොහොමද? චර්යාවෙන් සපේලා උත්තර දෙන්නේ කොහොමද? අපදානෙන්න සම්පායති කියලා බුද්ධ ජනසතහ සඳහන් කරනවා. ඒක බුද්ධ විඳන ඇද්දුරු ප්‍රත්‍යක්ෂණ කියපන් මොකෙන්ද මොකද්ද සාක්කිය? ඇහුවොත් කට උත්තර නැහැ. කැමති නැද්ද මේ මේ නඩු අධිකාරිය ඉස්සරහට එන්නේ. ඔක්කොම ගෝනි බිල්ලුවා. චෙක් ඒක ඒ එතන තමයි තියෙන ප්‍රශ්න. ඊට පස්සේ මේ ඉන්නවනම් මට හරි ලේසි. මොකද අනික් කට්ටියටත් අහන්න බැරි ප්‍රශ්නයක් මෙයක් කියලා තියෙන ප්‍රශ්නේ අහන්නත් මට තේරෙන්නේ නැහැ. නමුත් කොහොම හරි බලලා මල්ලෙන් එළියට පැනලා තියෙනවනේ. ඉතින් දැන් කරන්න තියෙන්නේ ඒක අපි සාකච්ඡාවට දාන්න ඕනේ. මේ කවුරුත් කියව පොතක තිබුණයක්වත් සුද්ධ ලියවිල්ලක්වත් ආශිර්වාදයක්වත් නෙවෙයිනේ. මේක සාකච්ඡා කරනකොට ගොළුෙක් දකපු හීනයක් වගේ එළියට එන්න ගන්නවා. ඒ අපි කියන්නේ අමතර හුරතල් භාෂාවල් වලින් ඔබ. අන්න ඒක හරි වැදගත්. ඉතින් ඒක හිතනද යම් ආකාරකින් අපි දැන් සත්‍ය පිහිටව බව දැනගත්තා වගේ කිසිම සංඥාවක් නැති බව දැනුණා. කවදා හරි සිතීම සංඥාවක් නැති වෙලාවට අවදි වුණොත් කොහොම හිටියේ? සංඥාවක් නැතිව සංඥාවක් නැති වෙලාවෙම දැනගන්න ගියොත් කොහොම හිටියේ? මනෝසයිසක හිතන්නවත් බෑ. දැන් මේක වෙලා තියෙන සංඥා නැති බව දැනගත්තේ ඊට පස්සේ ඊට පස්සේ ආය ආනපනේ ආපු නිසා. සංඥාවෙන් ගැලවුණාට පස්සේ. ඒතර යම් වෙලාවක සංඥා නැති වෙද්දී මේක ඊටත් වැඩිය වැදගත්. සංඥාව නැතිවීම තෑග්ගක් දීමක් වගේ. සංඥා නැති බව සංඥා නැතිලා දැන ගැනීම තෑග්ග බාර ගැනීමක් වගේ. නැත්තම් සංඥාව නැතිවීම යෝජනාවක් වගේ. සංඥා නැති වෙලාවේ සංඥා නැති බව දැනගෙන ඉන්නවනම් යෝජනා ස්ථිර වුණා වගේ. අන්න ඒ දේ සඳහා ඒක ඒකට එළඹ වාසය කරන්න ඒක සමාදන් වෙන්න කුමක් කළ යුතුද? ඒ තමයි අහන්න තියෙන ප්‍රශ්නේ. ඒක ඇත්තට අපි අහන්නේ බුදුහාමුදුරන්ගේ මොකද මේ ප්‍රශ්න අහන්න අපිට ප්‍රශ්න අහන්නවත් අපිට තියෙන උත්තර දෙන්න ඉතින් මෙතන කරන්න තියෙන මේක ලක්ෂ වාරයක් කරන්න කියනවා ලක්ෂ වාරයක් කරනකොට කරනකොට කරනකොට ඒක පිළිබඳව නැත්නම් මේක අපේක්ෂා කරන්න කියනවා මේක අහම්බයක්වත් හූනියමක්වත් අකරතැබ්බයක්වත් නෙවෙයි භාවනා උත්කෘෂ්ඨ ඵලයක් මට මේ ඵලයට එළඹ වාසය කරන්න පුළුවන් හරියට ආනාපානෙට සතිය පිහිටියා වගේ සංඥාව කැළව නැති තැනට අවදි වෙන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට අපි යනවා මනුස්ස ලෝකේ ඉඳලා ඒ මනුස්ස මනස මෙතෙක් කල සැරිසරපු නැති අලුත් භූමියකට යනවා. අලුත් ජනේලයක් කරනවා. අලුත් ශේෂ්ත්‍රයකට යනවා. ඒකට යන්න බුද්ධම බයක් හිතේ තියෙනවා. ජනම ආමග දන්නේ නැත්තා. ඒ නිසා නිතරම ආමග දැනගෙන යන්න ආපහු එන්න ආපහු යන්න ආපහු එන්න එතකොට අපි නිකන් උඩු හිතේ ක්‍රියාකාරීත්වය හරහා යටි උතට බින්ගයක් කපා ගන්නවා වගේ. ගිහිල්ලා එනවා. ගියාට පස්සේ තේරෙයි කවදා හරි ඒ සංඥාව නැති තැනට අවදි වුණාම කවුරු උතෙන්න ගියත් එකම අත්දැකීම තියෙනවා. බුදුහාමුදුරුවෝත් උතන ඉන්නේ. ඒ බුදුහාමුදුරුවෝ අත්දකින්න එක තමයි මේ අත්දැකීම. ඒ ඒ සංඥාව තියෙන තැන තමයි ඥාන පිළිවකම හරි වැරදි හොඳ නරක අටලෝක ධර්මයේ තියෙන්නේ. සංඥාවක් නැති තැනට ගියාට පස්සේ ඒක යුනිවර්සල් එනර්ජි එකක්. ඒ කාටත් පොදුයි. ඉතින් එතන ගියාම පේනවා සද්ධර්මය. නැත්නම් බුදු හිත. නැත්නම් නික්ලේශී හිත. තියෙනවා අපිට තියෙන පුළුවන් තරම් හැකි තරම් ඒකේ සමාජිකත්වය ලබා ගන්න. මො පුදුම බයයි. මේ පැත්ත හරිම බයයි. ඒ මොනක්වත් නැති සීමාවල් නැති වැටකඩතුළු නැති අපේම අපේම අපේ ලෝක එතෙන් යන්න බය තමයි මේ පු탁ජනකම කියලා කියන්නේ. මොකද මේක කියන්න ලකුණක් නැහැනේ. ගිහිල්ලාට මනින්න කිරන්න සංසන්දනය කරන දෙයක් නැහැ. මාන්නයට ඉඩක් නැහැ, තණ්හාවට ඉඩක් නැහැ, මට මමයට ඉඩක් නැහැ. ඒක නිසා යන්න පුළුවන් බව පෙන්වනවා. දැන් කරන්න තියෙන එක නැවත නැවතත් යෑම සඳහා කරන්න පුළුවන් කළ යුතු අනුග්‍රහය කල්පනා වෙනවා. ඒ ටික කරන එක තමයි කරන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අවසර ඒකටම අදාළ මේ ප්‍රශ්නේ මගේ එකක් නෙමෙයි. ඒකටම අදාළ මේ ප්‍රශ්නේ අහන්න කියලා හිතුවා. දැන් ඔබ වහන්සේ අත්‍තරම පළවෙනි දවසේ ප්‍රශ්න වලදී මම හිතන්නේ මතක් කරා අර ශුන්්‍යතාවයට අනේක වෙන සඳහන් කරද්දී ඒක ආකින්චන්නතනයට සමාන කරලා වගේ අදහසක් ඔබ වහන්සේ දෙපත් කරා. එතකොට මම තේරුම් අරගෙන දෙන මූලධර්ම වශයෙන් තේරුම් අරගෙන තියෙන්නේ ඒ වගේම අත්දැකීම් වශයෙන් තේරුම් අරගෙන තියෙන්නේ ආකින්චන්නායතනය කියලා කියන්නේ සංඥාවක් නැහැ කියලා තමන් ඉතින්දි තේරුම් ගන්නවා කියන එක. ඒ කියන්නේ තමන්ට හැඟීමක් වෙනවා විතර සංඥාවක් නැහැ කියන එක. ඒ කියන්නේ එතෙන්දී ඒක ශුන්්‍යතාවය කියන එක මට හරියටම තේරෙන්නේ නැහැ වහන්සේ එතන විස්තර කරපු. ඒතර ශුන්්‍යතාවය කියලා කියන්නේ අපි පටවිය අපු තේජෝ වායෝ ආකාශ විඥානය වගේ කිසි දෙයක් නැහැ කියලා එතන ඇතිවන මේ හැඟීමද එහෙම නැත්නම් සංඥාවක් නැහැ කියලා කිසිම දෙයක් නැහැ කියලා ඇතිවන සංඥාවද මේකෙදි ඔය ඔය කියන தত্ত্বය ආකින්චඤ්ඤායතනය ගැන සඳහන් කරන නිසා උගෝ දෙනෙක් මට බයිනවා මේ කිසිම සමත භාවනා කරපු නැති කට්ටියට මේ සමත විද්‍යාන අරූප ධාන දෙන්න හදනවා කියලා මම. මම එහෙම එකක් නෙවෙයි කරන්නේ මම මේ වචන ඒ පාරිභාෂික ශබ්ද ණයට අරගන්න එකයි මේක ආයතනයක් වඩටපත් වෙලා නැහැ දැන්. කියන්නේ අපිට හුරු වෙලා නැහැ. හම්බෙන් ගිහිල්ලාවිල්ලා තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ නැති తත්වේ තමයි ආකාසානං ඡායතන. කියන්නේ එතන රූප නැහැ. ඊට පස්සේ ආකාශය තියෙනවා. මේ පැත්තේ රූප තියෙනවා ආකාශය තියෙනවා. ඒකට විඥානයේ මැද ඉඳගෙන යමක් ඇති දෙයට හිත අදිනවා නැති දෙයට බය කරනවා. ඉතින් කවුරු හරි මේ ආකාසානං ඡායතන යනකොට වැඩි අමාරුයි මේ විඥාන මායාව තේරුම් ගන්න එක. විඥානය කරන්නේ දන්නේ නැති දෙයට බය කරනවා. ඒක අගාධයක් කරලා බෙන්නේ. ඒක අසරණ අනාථ ඒකාකාරී ඉල්ලෙල තැනක් නැති විදිහ නිසා මුක් ආයසයක් ගෙනල්ලා අර මේ පටවියාපෝ තේජෝට වටනවා. ඒ නිසා ඒක දැනගෙන විඥාණයට මේ හොල්මන කරන්න දෙන්නේ නැතුව ඇති උනත් එකයි නැති උනත් එකයි කියලා ගියොත් එයා විඥාණය තේරුම් ගන්නවා. විඥාණය හැම වෙලාවෙම දෙකට බෙදලා ඇති පැත්තට අදිනවා. ඒක මේ ඒකේ තමයි අපි මේ ඇති පැත්තේ තමයි මෙච්චර කල් සංසාරේ අශ්ලෝක ධර්මයක ගහගත්තේ. නැති පැත්තට යන්න දෙන්න. යන්න බැරිකම නෙමෙයි තියෙන්නේ. ගියාම පහළ ගතියක් තනි ගතියක් ඇති කරනවා. ඒතර විඥානය දැනගත්ත කෙනා පහළ ගතියට ඇති ගතියට සම වෙනකොට ඇති ගතිය පහළ ගතිය තිබුණට එකක්වත් රූප විතරක් නෙමෙයි යත නැති වෙන්නේ වේදනා පිළිබඳව සංඥා පිළිබඳව සංස්කාර පිළිබඳව දැන් විඥානය පිළිබඳව එයාගේ දහංගට එයාගේ ගොඩ පෙරක දෝරුකම් එයාගේ ගැට ලියන හැටි දන්නවා දැන් දැන් රේන්දේ රේන්දේ ගොතානේ යනකොට පුඩුවෙන් ගත්තොත් අද වෙනවා නූලෙන් ගත්තොත් ලියනවා කියලා දන්නවද ඒක? දැන් අපි මෙතෙක්කල් පුඩුවෙන් යද්දී එන්නේ ගැටේ තද වෙන එක. දැන් අපි දන්නවා විඥාන ගහන ගැටේ මෙහෙම ගොතාන ගොතාන ගොතාන ගොතාන යනවා. හැබැයි නූලෙන් ඇද්දා නම් ගැලවෙනවා. දැන් ඇදලා නැහැ තාම. දන්නවා අත දිවුවන් සුස්කල ගැලවෙනවා. ඒතර විඥානයත් අපි තීරුම් ගත්තට පස්සේ අපිට එනවා අරමුණ නැතිකම නෙවෙයි තියෙන එකක්ක් ගණන් ගන්න. රූප වේදනා මේ පඩවි ආපෝ තේජෝ තුනයි කියලා ගණන් ගන්නෙත් නෑ. ඒ අතරමැද තියෙන අවකාශය මේ පරිච්ඡේද අවකාශය තුනයි කියලා විඥානේ මේ දෙකෙන් මේකට අදින්න හදනවා. නම් කළ හැකි දැකිය හැකි දන්න හැදේට අදින්න හදනවා කියන එක ඒ වුණාට මේ දෙක ගණන් ගන්නද විඥානේ දැන් ඉඳගෙන තාමත් උත්සාහයක් ගන්නවා. ඇති පැතර අදින්න මේ සාති පිට්ඨෝ භික්ෂුව කරපු වැඩේ ඇති දේ පැතර අදිනවා. දැන් ඒකත් දන්නවා. එතකොට යාගේ හිත අරමුණ නැති නිසා නෙවෙයි හිස් වෙන්නේ අරමුණ වලින් සැලෙන්නේ අරමුණ වලට මම කියන්නේ මගේ කියන්නේ මගේ ආත්මය කරගන්න හැබැයි අරමුණ නිටතරම මගේ අවධානය ගන්න එලිපත්තේ නැතතෝ එලිපත්තට වෙලා ඉන්න කොයි වෙලාවක හරි මම තර්ක මනසට ගිය ගමන් ඇටිපැත්තට යනවා විඥාණයට යට එනවා ඉතින් ඒකට ගැසිලා අවදි වෙනවා ඉතින් කොයි වෙලාවක හරි ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අරමුණු තිබුණට අරමුණු කරන්නේ රූප තිබුණට ඇස් තිබුණට අන්ධෙක් වගේ ඉන්නේ. බැලුවට අදහස් පළ කරන්න යන්නේ දැනුණට ඇහුණට අන්තර්ගතය ගැන හිතන්නේ දැනුණට ඥාණය පාවිච්චි කරන්නේ මනජිබුණට මලමිණියක් වගේ ඉන්නවා. එතකොට යාට පුළුවන් නෙළුම්පත උඩ තිබ්බ වතුර කඳුළු වගේ කෙලස් තියනවා ගාගන්නේ. කෙලස් නැතිකම නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ මෙතන. අපි දැන් සදාචාරවාදියා කරන්න හදන සීලසියක් කෙලස් නැති කරන්න හදනවනේ. එහෙම දැනන් මේ ලෝකේ නැහැ. අපිට කෙලස් තිබුණට නිකෙලසි ඉන්න පුළුවන් තරක් මේ පෙන්නකොට තැනකට එනවා අකින්චඤ්ඤායතනේ. ඒ මොනවා තිබුණත් අර පොකුරු ඇසට තිබුණා වගේ කැමති නැත්te වෙන්න පුළුවන්. කැමති නැත්නම් මේ ඉන්න පුළුවන්. ඒක විකුරුණ නැහැ. ඒක ආශිර්වාද. ඒක මේ ආශ්චර්යයක් නේ. මම හිතුවත් අදිෂ්ඨාන කරොත් දෙමෙනි කියලා තේරෙනවා. මට ඕන අදිෂ්ඨාන කරලා පොකුරු ඇසෙත් නැති වෙන්න පුළුවන්. මේ ඕන තරම් කෙලස් තියෙන තැනක ඉඳගෙන නෙළුම්පතේ වතුර කඳුල වගේ නොගෑවි ඉන්න පුළුවන්. හැබැයි මේක ගොඩක් කල් ඉන්න පුළුවන් සමතුලිත තත්ත්වයක් නෙවෙයි. මේක තියරිටිකල් මැක්සිමම් එකක්. ඒක මැක්සිම් එකක්. ඊට පස්සේ ආයෙත් පස්සේ සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැත්තන්ට කොම්ප්‍රොමයිස් කරනවා. ඒතර වරින් වර මේ පිටිමියෙක් මේ ගෑනු කෙනෙක් අඳුරන්නේ ප්‍රශ්නයක් නැහැ. දැන් අඳුරගන්නේ ඒත් එක කටයුතුත් කරනවා මේ ගෑනික මෙයාට පිටිම කෙනෙක් කියන්නේ නැහැ. මම භාවනා කරලා තියෙන මට ඔබ ගෑණියෙක් විදිහට පේන්නේ නැහැ. ඒක නෑ. ඒක මහායාන බුද්ධාම කියනවා අවබෝධ වෙන්න ඉස්සලා කන්ද කන්ද අවබෝධ වෙන වෙලාවේදී කන්ද තවදුරටත් කන්ද නෙවෙයි. අවබෝධ වුණාට පස්සේ නැවතත් කන්න කන්ද තමයි. මේක අල්ලන්න අමාරු මේකෙන් තර්කයට යන එකනට ඒ අඩු ගන්න රාකාදානංචායතනේ තියෙන දෙල්ලමත් අල්ලන්න බෑ. ඉස්තනට යනකොට ඒක මේ රූපෙට සාපේක්ෂ දෙය කියලාවත් තේරුම් ගන්න බෑ. එයා හිතන්නේ අම්මා නැති වුණා, තාත්තා නැති වුණා, අවබෝධය නැති වුණා, ඩෙන්ටිටි එක නැතුණා කියලා ඉසాత බඳගෙන අඬනවා. මේ අඬනවා නෙමෙයි. සයිකියාට්‍රික් අප්සෙට් යනවා. ෂිසොෆෙනික් යනවා. මේ හිස්තන නෙමෙයි මෙටිකල් මේ මේවට ඊට පස්සේ මේ මේ මේ මේ මගේ දෝෂයක් නෙමෙයි විඥානේ දෝෂයක් කියලා තේරුම් ගන්න වෙනම සාති භික්ෂුව හම්බෙලා වෙනම කන්සල්ටන්සි එකක් ගන්න වෙනවා. ඊට පස්සේ මේ විඥානේ තිබුණට අයින් කරන්න ඕනේ නැහැ. ලියන ගැටේ අදපන්. අදින සැට ගැටේ. එහෙම තියෙද්දි ගැටේ තිබුණ ප්‍රශ්න නැහැ. සිමෙන්ති මිටි ගැටේ කියන හැටි දන්නවද ලංකාවේ තියෙන? නාටාම්බිට අපිට තේන්නේ අපි කෙල ගඟ පහුරු ගන්නාට අපි දකින්න සුස්කාර ඇතුවම මේ පැත්තෙන් ඇද්දොත් අද වෙනවා. මේ පැත්තෙන් ඇද්දොත් ලියනවා. ඒක විඥානයේ තිබුණට ප්‍රශ්න නැහැ අපිට. කුක්ක වගේ හිටපන් මං කිට දෙයාලා. ඉස්සර වගේ පුරුද්දට පුඩු වෙන්නේ මේ යදින්නේ. ඊට පස්සේ එනවා தත්ත්වයක්. මේ කොච්චර කෙලස් තියුණත් ගහ ගන්න නැහැ. ඊට පස්සේ නෝ ආරි හරි දැන් නම් ඉතින් සල්ලයිට් දාලා නැහැ වගේ දැන් ආයේ කෙලස් නැතුව කියලා නෑ. ඒක නෑ. ඒක ලෝකේ සමතුලිත තත්වයක් නෑ. කෙලස් තිබිච්චාවයි කෙලෙසෙන් නැතුව ඉන්න පුළුවන්. බුදුරජාණන්සේ බුදු වෙන්නේ ඉස්සල දවසේ හීන හතරක් දැක්කයි කියලා. අසුචි කන්දක ඇවිදලා තියෙනවා ගෑවිලා නැහැ. මේ ලෝකේ අසුචි කන්දක්. මේ කියන්නේ තෝ කරන්න දෙයක් නැහැ. කක්කා. කක්කා. අයි මොන්නම දෙයක්වත් හොතලා ගන්න දෙයක් නැහැ මේක. මම අර ගිහි කාලේ ඉන්නකොට සුබතරම හිටියා පිටිය රාහුල හඳුරු මං ගිහියා. ඒ මං යනකොට සක්මන් කරනවා සාංශ ඊට පස්සේ මං දැක්කට පස්සේ අම්මා තාත්තා පොඩ්ඩක් කතා කරන්න කියලා ඇතුළට ගිහිල්ලා මම මේ කල්පනා කරේ මහත්යෝ. මුළු සංසාරේ බලු බෙට්ටක් වගේ කියලා හිතෙන්නේ කියලා. මේකේ මේ මූල කෑල්ල හොඳයි මැද හොඳ නැහැ කියන දෙයක් නැහැ. වටේ ලෙල්ල සවුත්තු මැද කෑල්ල හොඳයි කියලා මේක හොදලා ගන්න දෙයක් නැහැ. මුළු සංසාරෙම බලු පෙට්ටක් වගේ කියලා මට හිතෙන්නේ. මේක හති කොන කක්කා. මොනම දෙයක් ගන්න දෙයක් නැහැ. හැබැයි ගහ ගන්න නැසෙ ඉන්න ඕන. දැන් මේ ඉලෙක්ට්‍රිසිටි මෙතන මෙහි 110 නේ තියෙන්නේ. දැන් මේ 230 නේ තියෙන්නේ. මේ 230 වැඩ ගන්නකොට දන්නතු අත ගාවොත් ගැහෙනවා. රබර් ග්ලව් එකක් දාගත්තම ප්‍රශ්නයක් නැහැ. ජීවිතේ ඕන නැහැ. ඒකට එක්ස්පෝස් වෙච්ච වයරකට අල්ල දාගෙන නැති වයරකට අල්ල දාගෙන ඒක ඌ වැඩ කරන්නේ හරියට කරන්ට් එක වදින්නේ නැති එකේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ රබර් ග්ලව් එකක් දාලා. මුජනත කියනවා කෙලස් තිබුණාට අතේ තුවාල නැත්තම් අත දෙමළ ප්‍රශ්නයක් නැහැ කියලා. බත තිබුණාට අත දෙමළ ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර වසවලට බය මනසයා ළඟට අල්ලපු ගෙදර මනසයා අත දැම්මත් මේ මිනිහා මැරෙනවා. අපාරි සයිය කියනවා මේ මේ මේ ගෙදර මනසයා මැරිලා මොකද? අල්ලපු ගෙදර මනසයා මඤ්ඤුක ගහක් ගාව ඉඟුරු පැලයක් හිටුවලා. ඉච්චර. ඒ ඉඟුරු මඤ්ඤුක ළඟට ගියොත් වස හැදෙනවා කියලා අහලා තියෙනවා. අල්ලපු ගෙදර මියා හිටවලා තියෙනවා. මේ මිනිහා මැරිලා. අපි මේ අනුන්ගේ කෙලෙස් මනේ සමාදන් වෙන්නේ. කවුරු වැරද්දක් කරුවත් චික්කේ කියලා ඉතින් තැවි තැවි මේ කෙලෙස් හොදන ක්‍රමයක් තියෙනවා කෙලෙස් වලට තැලෙන්නේ නැතු ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කිව්වොත් එහෙම නෑ නෑ බුදුරජාණන් ඉච්ච සදාචාරවාදී නේ බුදුහාමසෝ මේ අල්ලපු gedමනසේ වැරද්දක් කරත් අපි ඒකේ දාගන්න එක නෙති ඉතින් අකින්චඤ්ඤායතනෙ කියලා කියන්නේ කෙලෙස් නැති ලෝකයකට යනවා කියන එක නෙවෙයි ඉලෙක්ට්‍රිසිටි වැඩ කරන රබර් ග්ලව් එකක් දාගන්න රබර් ග්ලව් එක දැම්මම තේරෙන්නේ නෑ ඒක හරි තුනී කන්සිඩ් මේ මේ කරන්ට් එක වදින්නේ නැහැ. ඉතින් බුදුරජාණන්සේත් හිටියේ මේකක්ක ලෝකේ. බුදුරජාණන් බ්‍රහ්මෙක් නෙවෙයි, මේ ගාන්ධර්වෙක් නෙවෙයි, මිනිස්සෙක්මයි බුදුනේ සාමාන්‍ය ක්‍රමයට අම්මට තාත්තට අපි මේ බුදුහාමර 18 රියන් කළ උඩ තියන්න හදනවා. ඊකට වෙනම ජීවිතයක් ඇති. අපි මෛත්‍රී බුදුහාම දැක්කකට අනිවන් දකින දැන් අපි ඉන්නේ කක්ක ගොඩේ අපිට නම් කවදාවත් සුද්ධ වෙන්න බෑ කියලා අපි පුදුමාකාර වෙනසක් හදාගන්නවා. නමුත් මේකෙම පුළුවන් ශිල්පේ තියෙනවා. ඒ ශිල්පේ වැඩි හරිය මේ වගේ පිරිසක් ගත්තොත් 170 80ට දැන් කෙලෙස් සයින් කරලා තියෙනවා. නමුත් අර ඉතුරු ටික හැමතැනම ගාගෙන දීන අඬ අඬ ඉන්න අර තීන කොට ගා ගන්නවා ඉහ මුදුනේ ඉඳලා ගල්ලට ගා ගන්නවා. ගහල් වඬු අතනක් බලොත් කෙලස් මෙතනක් බලොත් කෙලස් මෙතනක් බලොත් කෙලස් කියලා කොච්චරක් හරි අර කෙලස්මනේ හොයන්නේ. කිව්වොත් එහෙම ඔය මුළු පැය 24 මගේ සතිය කැඩෙන්නේ නැහැ කියලා වගේ ආදර්ශයක් දාලා බලන්න. දැන් සතුටු වෙන්න පුළුවන් නෑ ඇත්ත තමයි කියලා හිත කැඩුණත් ගන්න බව දන්නවනම් සතිය තියෙනවා. ආන්නේ වගේ පැත්තකට දැම්මම පස්සේ තේරෙනවා මේක යන්න පුළුවන් අපේ විඥානය කැමති නෑ පිරිසුදුකමට. හිතුවොත් හිතන්නේ තණ්හාව දිගේ. හිතුවොත් හිතන්නේ මාන්නේ දිගේ. හිතුවොත් හිතන්නේ මම ආයේ දිගේ. නොහිත ඉන්නකොට කතා නොකර ඉන්නකොට නාවි වදේති නාජ්ජෝස තිත්තති නාබි නන්දති ඔය හිතුවෙන දේවල් වලට රිංග ගන්න යන්න එපා ඒවට ගෙවදින්න එපා අභිවන්දනය කරන්න වචන කතා කරන්න යන්න එපා ඔය කතා කෙරුවොත් සමාදම් වෙන මොකද සමාදම් වෙන්නේ අකුසලෙ මොවින් නොවන කරපන් නිකන් ඉන්න කරගන්න මිනිහ කරගත්තා වයි මගේ හිත මම පිරිසුදු කරගන්න විදිහට මිනිස්සු කියන්නේ කැක්කමක් නැහැ බීරියලියට වේනා ගායනා කරාගේ මොනවා කිව්වත් අහන්නේ මේ කිසිම කැක්කමක් ලිංගතුකමක් නැහැ කියලා මට නිස්සන් වනේ උදේ ඉඳලා හැන්ද වෙනකම් බයින ආර්මිනිය මැරුණා කියනකොට මගේ බලලා බයි තිය මොන කරන්නේ දැන් මම පිට ඉන්න වෙලාවේ දෙනමක් මැරුණා ගියවට මොන්ට්‍රියල් මං හිටියේ වෙලාවේ ඒ මං කද මොකද සංඝයා කියන්නේ ඒකට කියනවා මේ ආදානාකාරය කියන්න බෑ. අපි ඉන්න තැනම ආදාන කරනවා. ඒකත් ජයසිරි මංගල කරපන්. ධම්මන කන්නේ ධම්මන ගමන් බැදෙන කන්නේ බෑ මට මොකෝ. මගේම ගෝලේ. ඉතින් මම මේ වරුණට පස්සේ ආයේ ලංකාවට ගියන්න ඕනේ. අලියෙක් මේ කන්දොර ගිහින් තියෙන දන වදන එකනේ තියෙන්නේ. අපිට ඒක බෑ. අපිට තියෙන මේ ගෞරව සම්ප්‍රයුක්ත මේ ආදාන කටයුතු කරන්න ඕනේ. ඉතින් කාලවරෙන්කෝ දැන් මැරෙන්න ඉස්සෙල්ලම හිතන්න පටන් අරගත්තොත් ආමාරසයි වගේ අල්ලපු ගෙදර මිනිහ මුරුක මේ මඤ්ඤුක ගහලා ඉඟුරු ගහක හිටිය වගේ කියලා දැම්මම තැවෙන්න පුළුවන් ඕන. ධම්මජෝම් ගන්න හරි heart attack කරලා මැරුණොත් එහෙම මල කෙලියයි. ඒ නිසා මේ ඉල්ලගෙන කරන පරිප්පුවක් මේකේ තියෙන්නේ. ඇද්දගෙන නාන නෑමනක් මේකේ තියෙන්නේ. අහ කියන කෙලස්තෝගයක් ඔළුවේ දාගෙන අදාළ නැති දේවල් අනුන්ගේ දරුවන්ගේ උපැන්න සහතිකල තාත්තයි කොට ව්‍යාසං කරලා අනේ ටැක්ස් ගෙවනවා. අනේ කරදර වෙනවා. මනුස්සයෙන්නේ තියේද මෙන් ගැලවීමක්. අනේ එහෙම තණ්හාවක්. අනේ එහෙම ආසාවක්. මනුස්සයෙන්නේ තියේද එන් ගැලවීම. තින්ද තියන නෙවෙයි. කියන්න බෑ. මට මේ මට මේ මම දැටිය ඉරි ගිහිල්ලා අතර වෙදන. මම හොඳට දුවන්නේ. මොකද දෙන්නේ? මිනිස්සුනේ. මිනිස්සුනේ ලැබෙන්නේ. ගස්කොලන් වලට වෙන ප්‍රශ්නයක්වත් නැහැ. සත්තුන්ට කිසිම කිසිම ප්‍රශ්නයක් නැහැ මේ සනුරේකෙක් මරණයි කියලා ඉතින් මොනව කරන්න පොඩ්ඩක් කියලා බලනවා ඌ. පණ දෙනවද කියලා මම ගියා. අපිට පේන එක මනුස්සකමක් නෑ වගේ කියලා. ඉතින් ඒ නිසා මේ යමක් නැතුව නෙවෙයි මේ අපේ නිදහස් වෙන යමක් නැතුව නෙවෙයි තියෙන දේ දැක්කට නොදන්නවක දැකවිට බලලා ඇහුණට නැහැ වගේ ඉඳලා ඉතින් ඒක බුදුහාම අපිට දීලා තියෙන ලයිසන් එකක් නෙමෙයි අපේ හිතුවක්කාරකමක්වත් කැලස් ගතියක්වත් මොකක්වත් නෙමෙයිනේ ඒක කරන්න බැරි කමට ඕගොල්ලෝ දුස් කියාගත්තර කරන්න දෙයක් නැහැ කරන්න පුළුවන් මනසට අඩු ගානේ වඳින්න ආදී ඌට ඌට ඒකට මොන જાති කියලා ඔක්කත් හරියන්නේ කබර පිටක් තියෙන කොච්චර ගැහුවත් වැඩක් නැහැ ඌට ඉතින් ඒකයි මේ ඔය අකින්චඤ්ඤායතන වචන මම ණයට ගන්නේ මම මේක එකනට මේ රූප ධ්‍යාන අරූප ධ්‍යාන දෙන්න කොන්නෝකේෂන් තියන්න මට ඕන කරන්නේ මේ වචන තියෙන ටික ගන්නවා මහසිසාරට පොත ලිව්වේ සමත ක්‍රමයේ වචන ටික අරගෙන විපස්සනායි විතර විතර කරා ඒකට කියව ණයක් ගහණය කියලා අරගෙන ණය ක්‍රමයේ අරගෙන විපස්සනායි toy ටිකම එන හැබැයි ආයතන වශයෙන් හැදෙන්නේ නැහැ මේකේ. తాවකාලිකව අපිට ඉතින් බලන මැට්ටෙන් හරි ගමන්නේ මී අල්ලනවා නම් අපිට ඇති න්යාය ඕකට මේ පර්සියන් කැට් කෙනෙක් ඕනේ නැහැ නේ අපිට ඉන්නවනම් හොඳයි. මැට්ටින් හරි ගවන්න වැල්ල ඇල්ලුවා නම් අරගොල්ල වැඩේ කරද්දී අපි තටා කිව්වා ගියා. ඔය ඊට පස්සේ වශී කරගෙන ආයතන ආයතන කියලා කියන්නේ establish වෙච්ච ගන්නේ. establish නොවුනට භාරණව සිද්ධ කරන්න පුළුවන්. ඒක ඒක විපස්සනා ක්‍රමය. ආයතන හදාගෙන යන එක සමත ක්‍රමය. ඒක නිසා ඒ තම බලාපොරොත්තු ප්‍රතිඵලයේ හැටියට මේ මෙතන දෙක දෝනේ අවසාන ඵලයේ දෝනේ කියන එක බලන්න. මගේ ක්‍රමයේ හැටියට අවසාන ඵලයේ විතරයි මම බලන්නේ. ඒ මගේ තියෙන දුර්වලකමක් වෙනදී මම බලන්නේ මේ දන්න කියන ස්වර්ණමය ක්‍රමයකටද මං ගියේ ෆෝමියලාස් කියන්න පුළුවන් මේකට මෙතෙන් ගියේ පාරේ උලඟක්වත් ගන්න හම් වෙන්නේ නැහැ. මෑන් මිචින් අතේ ඇඩ්‍රස් එකවත් නෑ අන්තිමට බලනකොට. ආදෙන ප්‍රශ්නය දරු ස්වාමීන් වහන්සේ අද දින පර්යාන්ත භාවනාවේ වූ අත්දැකීමක් මෙසේය. භාවනාව දිගටම පවත්වාගෙන යන විට මුලින් දැනේ. මුලින් දෑතේ හිරියක් වගේ ඇතිවිය. ඉන්පසු දෑතේ ඇඟිලි තදින් බැඳ තිබෙනවා වාගේ ඇඟිලි දෙපසට ඇද්දොත් ඇදෙන්නේ නෑ වාගේ තද ගම් වල වලින් අලවල තිබුණු ලෙස අමාරුවෙන් දෙපැත්තට අවදිනවා වගේ තේරුණි. කකුල් කකුල් වල බිමට ගෑවෙන කොටස් වල දැවිල්ලක් ඇති වුණා. ඇඟේ උඩ කොටසේ කන්වල සහ තැන් තැන්වල තද රස්නයක් තේරුණා. ඉන්පසුව ක්‍රමයෙන් මුළු ඇඟම තද රබර් සැක් එකක් බෑග් එකක් වගේ තේරුණා. මුළු එකම බෑග් එක තුල තියෙන වගේ තේරුණා. එය ගුලියක් විදියට නොසලවී තිබුණා. මෙසේ ටික වේලාවක් සිටින විට තරමක හුස්ම ගැනීම අපහසුතාවයක් ඇති වුණා. පසුගිය දිනවල ලබාගත් උපදේශ උපයෝගය කරගෙන ඉදිරියට පැමිණෙන දේට මුහුණ යොදා කිසිවෙකුට නොබැඳී නිදැල්ලේ මුල මුල මුල කමටහමටම හිත යොමු කර සිටියා. ඒ වෙලේ දහවල් ආහාරයට සීනුව නාද වුණා. නැවතී ටික මොහොතක් එසේම සිටියා. නමුත් එසේ සිටීම අවස්ථාව නොවන නිසා නැගිට ගතිමි. ඔබ වහන්සේගෙන් මේ අධ්‍යක්ෂකමින් සම්හා සම්බන්ධ උපදේශක් බලාපොරොත්තු වෙමි. නිරෝගී බව සහ දීර්ඝායුෂ පතමි. මේක මේ ඔය විපස්සනා කරනකොට ඔය චින් අත්දැකීම් සමතේ පැත්තට සමහරලාට එක එක ධාතු ගුණ යෝගාවචරයට පුරුදු කරනවා එක එක වෙන් කරගන්න. තද ගතිය කියන්නේ මෙන්න මේකයි, මෙලෙක් ගතිය කියන්නේ මේකයි, බැඳෙන ගතිය කියන්නේ මේකයි, වැగిරෙන ගතිය කියන්නේ මේකයි කියලා පින්නකොට ඔය මේ මේ ඇඟිලි වල මෙහෙම තද වෙන ගතිය කියන්නේ ආබන්ධන ගතිය, ආපෝ ධාතුවේ තියෙන අලුව කුඩු ටිකකට පැණි ටිකක් වටනහම ගුලි වෙන ගතිය වගේ අල්ලන ගතිය තියෙනවා. ඒක මුළු ඇඟම විබුරුක් වෙලා ගත්තා වගේ, රබර් ටියුබ් එකක් දාලා බැඳා වගේ, බෑගිර දැමම මේක හේම හිර වෙනවා. සමහරවිට මේක සම්පූර්ණ පැණි වැඩි වෙච්ච අග්ගලා ගෙඩියක් වගේ සිමෙන්ති වැඩි වෙච්ච වතුර වැඩි වෙච්ච සිමෙන්ති වගේ වැක්කිරෙන පටන් ගන්නවා. ඉතින් මේක මේ මගේ අත මගේ කය කියලා බලන්නේ නැතුව මේ ආබන්දන බව ආබන්දන භාවය ආබන්දන ස්වභාවය ආබන්දන ගතිය කියලා ගලණ්ඩයි පුරුදු වෙන්න ඕනේ මේ අත තද වුණා කට තද වුණා උඩ කොටස තද වුණා කියපුවම අපි අර පරමාර්ථ ධර්ම සම්මුතිය දාන්න හදනවා. කයෙන් තමයි තේරෙන්නේ. මේ බැඳෙන ගතිය, මේ රත් වෙන ගතිය, මේ උණුසු වෙන ගතිය ඒව ගති. ඒව භාව, ඒව ස්වභාව. ඉතින් මේ ස්වභාව මගේ අත මගේ කට මගේ බඩ කියපු ගමන් ධර්මයට යන්නේ ආයතරයක් අර සම්මුතියට එනවා. ඒ නිසා ඒ කටබඩ පැත්තක දාලා මේ ශාරීරියේ ධාතු ගුණ පෙන්නකොට ලොකු සංජය පොතේ ලියනවා යෝගාවචරය ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. ආපෝ ධාතු එළ මේ මං ආපෝ ධාතු ආවා කියලා ඇඩ්‍රස් කාඩ් එක දික් කරන්නේ නැහැ. බැඳන ගතිය තේරෙනවා. ඒකෝර මේ අතේ තේරෙනවා, කටේ තේරෙනවා, නල්ලේ තේරෙනවා. ඒ අතපය ද ගන්න නැතුව මේක තේරුම් ගන්නවා නම් ජීවත් වෙනවා කියන්නේ ඔච්චර තමයි. ජීවිත හැම වෙලාවෙම මොකක් හරි ඕල්මනක් තියෙනවා. හරිද කියන්නේ ඕක තමයි. දැන් මේ අල්ල ළඟ ඉන්න එක නෑක තේරෙන්නේ නෑ අපට. ඒ නිසා තේරෙන ටික මම කියන මගේ කියන්නේ ඉන්නවා. ඒකට පුළුවන් නම් ඔය ශරීරීය උපත්තක දාලා මේකේ තේරුම් ගන්න. හැම ජීවත් වෙන හැම චිත්තක්ෂණයකම ඉරියව්වේ හිත පවත්වනවා කියන්නේ ওই කම්පන චංචල උණුසුම් සිසිල් ගති පොදියක් මේක. මීමැසි පොදිය වගේ. කොයි වෙලාවෙත් වෙනස් වෙමින් තියෙනවා. මේක බලාවු ගමන් මේ භාවයට මේ ස්වභාවයට මේ ගතියට හිත ගිය ගමන් ඒක කවදාකවත් එක විදිහට තියෙන්නේ. හැම වෙලාවෙම වෙනස් වෙනවා. ඒක හරියට මේ අසුචි ගොඩක ඉන්න පණුරිත්තක් වගේ නලියන ගතියයි බලාන ඉන්නකොට වෙහසයි. දුකයි. දැන් ධාතු පැත්තට කියනවා අනිත්‍යත්වය සහ දුක්ඛත්වය කියන එක ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා ධාතුන් මෙච්චර මුරගාලා මේකේ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ පෙන්වුවාට ඒ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ පෙන්වන අත ඇරගෙන මිනිසයා අත නිට්ටයයි සුඛයි සුබයි කියන උත්සාහ කරන එක කොච්චර ධර්මයේ නොදැනීමක්ද කියලා ඒ නිසා අපි එතන සම්දිස්ථාන ආවට පස්සේ මේ අත තද වෙනවා නෙමෙයි තද වෙන බව. උඩුකය රත් වෙනවා නෙමෙයි රත් වෙන බව. කම්පන බව, චංචල බව තේරුම් ගත්තොත් මේ ශරීරේ බාහිරේවත් තේරෙන්න පටන් ගන්නවා. මොකද ධාතුන් ඇතුළ පිට කියලා දෙයක් නැහැ. ධාතුන්ද මම සහ මම නෙවෙයි කියලා සීමාවක් නැහැ. මේකට බැඳුනොත් තමයි අරක අල්ලන්න බැරි. ඉතින් ඒක එතකොට තේරෙනවා මේ ඇතුලේ මම සක්මන් කරනකොට පොළව සීතල වුණයි කියලා කියන්නේ ඇඟ රස්නයි කියන එක තමයි. ඇඟ රත් උණයි කියලා කියන්නේ පොළොව සීතලයි කියන. ඒතකොට සංසන්දනන්ත තියෙනවා මේක සීතල නිසා මේ රත් උණයි. ඒ නිසා ඒක දිග කතාවකට යනවා. විශ්වගත වෙන කතාවකට යනවා. ලැන්ග්වේජ් එක ඉන්ටර්නැෂනල් නෙවෙයි යුනිවර්සල් වෙනවා. වෙන්නේ නැත්නම් මොකද මේක අපි අර ශරීරයට බැඳගෙන තියෙන එක. ඒක කවුරුත් කරන දෙයක්. නමුත් ඉස්සරහදී ඒක පුළුවන් තරම් මේ ශික්ෂණයක් ඇති කරගන්න ඕනේ මේ බව, මේ භාව, මේ ස්වභාව, මේ ගති, මේ ලකුණු දිහා බලන්න ගත්තොත් මේකේ ඥාන පිළිවෙකමක් තියෙනවද බලන්න. මේ අත තද වෙන ගතියේ වයසට ගියයි කියලා, බාලයි කියලා, මහලුයි කියලා, ගෑනුයි කියලා, පිරිමියි කියලා, පැවිදුණායි කියලා, බුද්ධ ආගම කියලා මොන වෙනසක් කරන්නේ. ඒක තේරුම් ගන්න එච්චර අමාරු නෑ. හැබැයි ඒක තේරුම් ගන්න භාව ලකුණු වලට යන්න ඕනේ. මේ අතපය කියලා එක අයින් කරපු ගමන් අපි යනවා පුදුම ලීප් එකක්, ක්වොන්ටම් ලීප් එකක් තියෙන එතන. එහාට ගිය ගමන් මේ නිව්ටෝනියන් ෆිසික්ස් වලින් අපි යනවා අයින්ස්ටයින් ෆිසික්ස් වලට. පිස්සගත වෙනවා. ඒකට බයයි අපි අර පොඩි ලියනවනේ ඒකට. මමයා. මමයාගේ තියෙන අර ඩෙන්ටිටි නැති වෙන නිසා බයයි. නමුත් සුදුසුකම් තියෙනවා. යෝගාවචරයට ලෑස්ති නම් සුදුසුකම් තියෙනවා. ඒක තමයි මට කියන්න හිතෙන්නේ. 19 වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම වැඩසටහන් වලට ආධුනිකයෙක් වන මුත් කලකපට නිවසේදී ඉඳ හිට භාවනාවේ ආනාපාන සතිය යෙදෙන්නෙක් වී මෙම වැඩසටහනේදී පළමු දින කිහිපය සාර්ථක ලෙස පරයන්කයේ හිඳ පරයන්කයේ විලඳ අරමුණු කරගෙන ආශ්වාස සහ ප්‍රාශ්වාසය අරමුණු කරගෙනද සිහිය පිහිටුවා ගතිමි. ඊයේ දිනේ වන විට සමහර සමාජිකයන්ට මෙන් මටද ආශ්වාස ප්‍රාශ්වාස අරමුණු කර ගැනීමට නොහැකි විය. එනමුත් පරයන්කය පිළිබඳ අරමුණු කරගෙන සිහිය පිහිටුවා ගතිමි. එහෙත් ඊයේ හවස් වරුවේදීද ශරීරය පිළිබඳ සිත අරුමන කර ගැනීමට උත්සාහ දරුවද අරමුණට ගැනීමට ශරීරය නොදැනෙන ලෙසක් දැනිනි. එවිට සිත කෙලෙස් කරා යති බියක් දැනේ. ගරුතර ස්වාමීන් වහන්ස මට මගේ දියුණුව තව නොදියුණු කමක් විය හැකිය. මාහට උපදෙස් ලබා දෙනු මැන මෙසේ වුවොත් ඒ කුමක් අරමුණට ගත යුද ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. ඔජෙන්ස් අරමුණේ පවත්වපු සතිය අරමුණක් නැතුව පවත්වන්න පුළුවන් බවට පරිශීණය කරන්න. පොළොව දිගේ ගිය ආගන්තරාව වාතයේ සමතුලිතතාවය ගන්න වගේ වෙන කෙලෙසක් වෙයි කියන මේ විඥානයේ දෙන ගොඩ පෙරක දුරුකම කන්න එපා. විඥානයේ දෙන මේ බය අනිශ්චිතභාවයේ දැන් කාලා තියෙන කමක් නැහැ. අරමුණක් නැති උනට සතිය පවත්වන්න පුළුවන්. ඒක තමයි මේ ආරම්භන සතිය අන්තිම කෙලවර පීක් එක සිකප්පත්ත කියලා කියනවා මුදුන්පත් වීම කියලා ගිනියලා ගිනියලා කියලා උඩට ගියාට පස්සේ පේනවා දැන් සතිය තියෙනවා හැබැයි අරමුණක් නැහැ. හැබැයි සැකයක් තියෙනවා මෙහෙම හිටියොත් එම ලෙඩ වෙයිද හිතවිලි එයිද ඒව තීරම මායාවේ කෙලස් වල විඥානයේ කොට පෙරකදුරුක. එන්නමම එයා බලාගෙන ඉන්නේ නොමිලේ සේවය අපයන් ඉන්නේ. රජයෙන් රජයෙන්පත් කරන පෙරකදුරු ඉන්නේ. නඩුවක් කියව ගන්න ඕන නිසා නඩු නැති වෙන්නේ නිසා නඩු කියාගන්න වෙලට බැන්න රජෙන්පත් කරනවා කියන්නේ. ඒ වගේ මේ සිස්ටම් එක දුවන්න බજાર එකේ කකුල නැත්නම් එළි කකුලක් දාලා හරි බજાર කරන්න කරනවා. ඔක්කොම ඔය විඥානයේ සෙල්ලම් දිව හරි විසිතුරුයි එක. හැබැයි කාපු වෙලාවට ඒ විසිතුරු කමන්නේ නැහැ. කාලා ගොඩාම වෙලාට වෙන කාලා තියෙන ප්‍රමාණය රාත්තල් ගාන මතක නැහැ. හරි පැත්තට ගියොත් හැම එකම සැක කරනවා. වැරද්දට තොන් ගණන් වැරදි කරනවා ගාලල්ල. හරි දෙයට යනකොට හරි පරිස්සමෙන් යන්නේ. හරියට මනලා කියලා වැරදෙයි දෝ හරියට වැරදිලා කවදාවත් නැති එකක් වගේ. ඒ තමයි විඥානය අපිට ඇවිල්ලා මේ අපේ අපිට නොමිලේ කොට පෙරක තෝරු කන් දෙන වෙලාව. ඒ වෙලාවට කියන්නේ mind your own business. මම අපිට බුදුහාමතුරු ඉන්නවා අපි යන්න බාප්පට වෙලා නැහැ නේද? බාප්පා යන්න. අපි ගමන යන්නම් කියලා අනේකයි කියන්නේ. ස්වාමීන් වහන්සේ මේක කර්මය ගැන ප්‍රශ්නයක්. මේ කර්මය බෙදනවාද කියන එක දැනගන්නයි මේක අහන්නේ. මේ ඇත්ත සිද්ධියක්. තරුණ කාන්තාවක්ට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දරුවන්ගේ තාත්තාට කිසිම ඕනේ කමක් නැහැ රස්සාවක් හොයාගන්න. මෙයා ඉගෙන යුනිවර්සිටි එකේ ඉන්න ගර්ල් කෙනෙක්. එයාට තව මාස 6කින් ග්‍රැජුවේෂන් හම්බ වෙනවා. එතකොට එයාට රස්සාවක් හම්බ වෙනවා. ඒ අතරතුරේ මේ ළමයින්ට කන්න දෙන්න විදිහක් නැහැ. ඉතින් මෙයා මොකද කරන්නේ? අල්ලපු ගෙදර ඉන්න පිරිමියත් එක්ක සම්බන්ධකමක් ඇති කර ගන්නවා. ඇත්තටම ආදරයකට හරි පවු ජීවිතය කඩා ගන්නවත් නෙමෙයි මේ ළමයින්ට කණ්ඩ දෙන්න ඌමනාවට ඒ මිනිසයා අනුකම්පාවෙන් මේ දරුවන්ට ආහාර ජාති දෙනවා. දැන් මෙයාට රස්සාවක් කරන්න පුළුවන් කමක් නැහැ කොලෙජ් යන හින්දා. එතකොට දැන් මං අහන්න මෙයා ලොකු කර්මයක් මෙතන කරන්නේ අනාචාරයෙන් හැසිරීමක්නේ. ඒතර ස්වාමීන් වහන්සේ මේ මේ ක්‍රියාව අර මහත්යාටත් එයාගේ ස්වාමි පුරුෂයාටත් දරුවෝ දෙන්නටත් බෙදෙනවද? මෙයා කරන්න කැමැත්තනු කැමැත්තනුත් නෙමෙයි මේ දේ කරන්නේ. ළමයින්ට කන්න දෙන්න හින්දා. ඒ ස්වාමි පුරුෂයාට ඕන කමකුත් නැහැ. රස්සාවක් හොයාගෙන මේ දරුවා එයාගේ දරුවන්ට කන්න දෙන්න. එතකොට දැන් මෙයා එතකොට මොකද එතන සිද්ධ වෙන්නේ සයන්හන්ස? බෙදෙනවද මේ කර්මය මෙයා කරන පාප කර්මය මේ දරුවන් දෙන්නටයි ස්වාමියාටයි බෙදෙනවද? අර අර කට්ටියගේ අකල්පය අනුව තමයි තියෙන්නේ. දරුවෝ දැනගෙන අනුමත කෙරුවොත් බෙදෙනවා. නෑ සර් පුංචි පොඩි පොඩි දරුවෝ දෙන්නේ. මොකා වුණත් කර්මය වැඩ කරන්නේ එහෙමයි. ඒ කර්මය සමාදන් වෙන්න ඕන. ඒ දේ හොඳයි හෝ නරකයි හෝ කියන්නේ. ආකල්පේ නේද පුරුෂයාත් ඒක කරනවා. අනිත් එක මේ මේක පරණ කර්මයක ගෙවිල්ලක්ද දන්නෙත් නෑනේ. අලුතෙන් කර්ම රැස් කිරීමක්ද දන්නෙත් නෑ. අලුතෙන්ම පිට රැස් වෙනවා. ඉතින් මේ මේ කෘත් මේ කරන වැඩේ පැහැදිලිවම මේ මිනිස්සයා කරන වැඩේ වැරදියි. ඒක නිසා ඒකෙන් කොච්චර කර්ම රැස්න අනිකායට ගෙවෙනවද කියන ප්‍රශ්නේ අපිට මනින්න බෑ අනිත් එක කොච්චරද මේක අනුමත කරන්න කියන එක මතයි රඳාපවතිලා තියෙන්නේ. මිනිස්සයා හෝ දරුවෝ හෝ මේ අම්මා නැත්නම් මගේ ගෑණි මේ කරන දේ හොඳයි නරකයි කියන එක මම තමයි මතුවෙන මනාපමනාප දෙක මම තමයි කර්ම රැස් වෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් පරණ කර්මයක්ද දන්නේත් නැහැ කියලා. දන්නේ නැහැ. නැත්තම් අලු මේ අපිට එතකොට දැන් දැන් මේ කරන කර්ම කර්මය දැන් මේ දැන් ඔබ වහන්සේ කිව්වා මෙයා මේ පැරණි කර්මයක් කරනවාද කියන එක පැරණි කර්මයක විපාක මේක හරියට මානසිකාරය යෝනිසමනසිකාරට ගියේ නැත්නම් ඒ මතින් තකතිරු වෙලා තවත් කර්ම රැස් කරනවා කිලෝරක් නෑ නෑ සානත් එතකොට දැන් මේ දැන් කරන ක්‍රියාව පිළිබඳ කර්මයක් සිද්ධ මේ අලුතෙන් ඇති වෙන්නේ නැද්ද ඒක පරණ කර්මයක් නැවනවා නම් පරණ කර්ම නිසා තමයි දරුවන් කණ්ඩ නැත්තේ ඒකට මේ දුරාචාරකම් කරනවා කියන එක අලුතෙන් කර්මයන්නේ වර්ණ කර්මනේ තමයි මනුස්සයා කන දෙන්නේ නැත්තේ. ඒක තියේදී ඒක කාගෙන ඉන්න වෙනකොට දැන් ළමයි දෙන්නේ කෝ කරලා තුන් දෙනෙක් වුණා මොකද වෙන්නේ? නෑ ඒක බෙදෙ බෙදෙන්නේ නැද්ද කියලා මට දැනගන්න. බෙදෙනවා වෙන්නේ කට්ටිය අනුමත වෙනවද නැද්ද කියන එක. කොහොමද අනුමත වෙනවා කියන්නේ? දන්නේ නෑ. ඒක දරුවන්ගෙන් අහන්න ඕනේ. දරුවෝ දන්නේ නෑනේ සර් නේද? දන්නවද නැද්ද කියලා අපි දන්නේ කොහොමද? ඒ පුංචි ළමයි හරි ඒ අපි අපි පුංචි මට්ටම ගැන අපිට තේරෙන්නේ නැති වුණාට කර්මයේ වැඩ කරන්නේ වයසට බලපාලා නෙවෙයි. කර්මයේ වැඩ කරන්නේ වෙනම ලැන්ග්වේජ් එකක යන්නේ. වෙනම ভাইබ්‍රේෂන් එක. ඒ නිසා අපිට බෑ තව කෙනෙකුගේ කර්මය කොහොමද කියලා විනිශ්චය කරන්න. ඒක පිස්සු වටන විෂයක්. කර්මයේ අචින්තයයි. ඒ නිසා බුදුජානක කියන්නේ උඹට වුණොත් උඹටවත් මැන ගන්න බෑ. අපි කොහොමද තව කෙනෙක්ව මනින්නේ? ඒක භයානකම විතරක් අපිට දැනගන්න පුළුවන්. අපි මේ එක කර්මයක් ගෙවෙනකොට තව කර්ම රාශියක් රැස් කරනවා. ඉතින් ඒකෝට මේක දිගින් දිගට perpetuation. කරන්න තියෙන්නේ මේ මොන දේ හරි කාගෙන අලුතෙන් කර්ම රැස් නොකරන්න බලාපොරොත්තු වෙන එකටයි බුදුන් කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඉතින් මේ වගේ වැඩ සදාචාරය පැත්තෙන් අගය කරන්න බෑ. අවසරයි ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශ්න දෙකක් තියෙනවා. Uh, venerable Sir, when doing walking meditation, is it possible for the meditator to concentrate on raising and placing while at the same time observing the different sensations on the sole of the feet? I found this difficult to do. Teruan Sarnai. No, question is not clear. Whatever may be prominent thing, you must take it as your object of meditation. Don't try to assume this object and that object. That is not vipassana. Vipassana may be whatever may be prominent, whatever may be conspicuous thing, you just be aware. Don't try to put into a frame. Then you are creating unwanted regimentation. So it is not meditation, it is torturing. Uh, Venerable Dhammajiva Thero, what is your idea and thoughts about metta meditation? Please explain the benefits of it. What time should we practice it? Some දෙවෙනි ප්‍රශ්නයක් තුන ඉස්සෙල්ලා No, we are not we have not mentioned in this retreat about metta. So therefore, I have no intention to take this kind of subject and completely lead the discussion to other sections. If it is relevant to that particular person, please put your relevancy Otherwise, I am not going to take common topics because we are now already declared topic is there. According to that, metta is not important to introduce, specifically in this uh, moment. Uh, some meditation teachers explain the energy source of trees to use in meditation, in their teaching. They, uh, they explain our Buddha received an energy source from Bodhi tree for enlightenment. What is your ideas and thoughts about this? we have we have not uh, explained the meditation through the energy talk, and if it is so, if it is beneficial, you also can just repeat. Go and sit under a Bodhi tree and see whether there is any beneficial. It is testable. You can easily put it into practice. Why should you believe on your teacher or Buddha? It is something verifiable thing. So do it and see, rather than asking others' view. Uh, it is you must ask if it is not verifiable, not testable. But this is very simple thing. You sit under it and if it is available, make use it for to cross the bridge, cross the, the Not to make theories, not to make traditions. This is not the way Buddha, Buddha mentioned. Kullupamango uh, bhikkave dhammang desitsana desisami ajayyan nyata tiranathaya. Uh, නිත්තරණත්තාය නොගහනත්තාය. ඔකත් පාවිච්චි කරපම ඒකට වෙන්නේ. තියරි හදන්න එපා. තියරි හදපු ගමන් රෙජිමෙන්ටේෂන් යනවා. ඉවරයි. ඊට පස්සේ ඒක මොකක්වත් නැහැ. ඒක නිකන් පිලුණුනා වගේ. ධර්මයේ තරම් ක්‍රිස්පි වැඩ කරලා බලන්න. It's a verifiable thing. You just to put yourself and verify. Simple. තුනටි සතර වෙලාව අපි විනාඩි 34ක් වැඩිපුර ඕටයිම් ඒවට ගෙවන්න වෙනවා. එතකොට අපි විනාඩි 20 20 අඩු වෙනවා සක්මණේ තහ පරියන්කේ. එතකොට අපි විනාඩි 40ක් සක්මන් කරනවා 40ක් පරියන්ක කරනවා. ඉතින් කොහොමරි සාකච්ඡා ඉදිරිපත් වෙන ප්‍රශ්න හොඳයි කියලා මට හිතෙනවා. කවුරු කවුරු කරනවා ඉදිරිපත් වෙනවා. ඉතින් තවදුරටත් සහභාගී වෙච්ච අයට සහභාගීත්වය පිළිබඳ පින් පමනවා. සියලු දෙනාගේම තම සහභාගීත්වයක් තවත් ලබා දෙන විදිහට ඉල්ලනවා මේ ප්‍රකාශයත් එක්කම අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච හිිරු දිනාටම සෙරුවන් සරණයි.